දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පොඩි මෑණියන්ගෙන් ඉල්ලා සිටිමු ලිපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට දේරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ අද දවසට භාවනා උපදෙස් සහිත වාර්තා සහ ධර්මදේශනාව සම්බන්ධ වාර්තා වශයෙන් සියලුම වාර්තා 22ක් ලැබිලා තියෙනවා. අති දීර්ඝ කමඨාන් වාර්තාත් මේ අතර තියෙනවා. එක එක වාර්තාවක් තියෙනවා ධර්මදේශනාව සම්බන්ධයෙන්. ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. අතිගෞරවනීය ස්වාමින් වහන්ස මම මීට ප්‍රථම නිස්සරණ වනයේ භාවනා වැඩමුළු දෙකකට සම්බන්ධ වුනිමි. සක්මන් භාවනාව මම සක්මන් තීරුව ඉදිරිපිට සිටගෙන ස්වල්ප වේලාවක් හිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කර මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වී දකුණු පාදයටම සිත යොදමින් පාදයේ පතුල වැලි පොළවේ ස්පර්ශ වන අයුරු නිරීක්ෂණයේ යෙදෙමින් වම දකුණ මෙනෙහි කරමින් සක්මන් භාවනාව කළෙමි. පළමුව දකුණු පාදයේ විලුඹ ප්‍රදේශය පොළවේ ස්පර්ශ වන බවත් ඊළඟට පතුලේ මැදත් අවසානයට මාපට ඇඟිල්ලෙන් කෙලවර වන බවත් නිරීක්ෂණය කළෙමි. එවිට වැලි පොළවේ යටිපතුල එරා යන බවත් යටිපතුලේ තද ගතියත් වැලිවල ඇති සියුම් බවත් අත්විඳෙමි. සමහර විටක පොළවේ උෂ්ණ ගතියත් සමහර විටක සීතල ගතියත් අත්විඳෙමි. වම් පාදයේ ඔසවා තැබීමේදීද එසේම සිදුවිය. නමුත් සක්මනේදී මට දැනී ගියේ වම් පාදයට වඩා දකුණු පාදය පොළවේ වදින විට බර ගතියක් මෙන්ම වැඩි එරෙන සුළු ගතියකි. අවස්ථා කීපයකදී හිත පිට ගියත් හිත පිට ගිය බව දැනගෙන එය ආපසු පාදයට නැවත ඇද ගැනීමට පුළුවන්. මේ විදිහට පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. පර්යංක භාවනාව සක්මන් භාවනාවට වඩා ප්‍රියතාවයක් පර්යංක භාවනාවට තිබෙන බව වැටහේ. පර්යංක භාවනාවට වාඩි වී ඉඳගෙන සිටින ඉරියව්ව ටික වේලාවක් මෙනෙහි කර මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වනවත් සමගම මගේ සිත තැන්පත් වෙන්නාසේ දැනේ. කය දෙස නිසල්මනේ බලා සිටිනා විට નિરાයාසයෙන් නැගෙන ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු වේ. ඉන්පසු දැඩි අවධානයකින් ඒ දෙස බලා හිඳිමි. විනාඩි 20ක් පමණ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් සිටින විට ආස්වාස රැල්ලේ හා ප්‍රාස්වාස රැල්ලේ දිග බවක් මද වේලාවකින් කෙටි වී යන බවත් තවත් විනාඩි 15ක් විතර කෙරීගෙන යන විට සියුම් වේගෙන යන බවක් දැනේ. ඒ ආස්වාස ප්‍රස්වාස සියුම් වේගෙන යනවත් සමග નિરાයාසයෙන්ම කයේ හිරිවැටීම් දැනීගෙන යයි. සල්ප මොහොතකින් මුළු කයම එකට එකතු වී තද වී හිරිවැටීම් වගේම මස් ඇතුලේ සියුම් වේදනා දැනී ලේ ගමන් කරනවා මෙන් නලියන ස්වභාවයක් දැනේ. අතත් අතේ ඇඟිලි තද වී වකුටු වී ඇඹරී ඇති ස්වභාවයක් මෙන්ම ඔඩොක්කුවේ ගල් දෙකක් තබා ඉන්නවා වැනි බරක් දැනේ. මේ අතරෙදී ආස්වාස ප්‍රාස්වාස දැනුණද ඊට වැඩි වේගයකින් කයේ ක්‍රියාකාරීත්වයට අවධානය යොමු වේ. කයේ මෙම ක්‍රියාවලිය බලා සිටින විට සිත තවත් තැන්පත් වන ආකාරයක් දැනේ. ඉන්පසු ෂණයෙන් සිතේ විශාල නිහඬ බවක් ඇතිවේ. මා ඉදිරිපිට නලියන ස්වභාවයක් දූවිලි මෙන් පෙනේ. කයේ ක්‍රියාකාරීත්වය නොපෙනී නලියන ස්වභාවයක් දැනේ. නමුත් මෙහි වැඩි වේලාවක් සිටීමට නොහැකි විය. ෂණයෙන් බාහිර ශබ්ද සමග කයේ දැඩි වේදනා දැනුනි. වේදනා වේදනායයි මෙනෙහි කරන විට වම් අතේ පිටි අල්ලෙහි දැඩි වේදනාවක් දැනුනි. වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කරන විට සියුම්ම වේදනාව අඩු වී ගියත් නැවත ඇතිවේ. උදේ දාණය වේලාව බව සංඥාව නිකුත් වීම නිසා භාවනාවෙන් නැගිටීමට සිත් විය. මම ඊතා සීරුවෙන් වේදනාව තිබියදීම භාවනාව නතර කිරීමට සිත පහළ වෙනවත් සමගම ඇඟිලිවල තිබූ දරදඬු ස්වභාවය ටිකෙන් ටික නැති වී ඇඟිලි ලිහිල්වන ස්වභාවයක් දැනුනි. ඒ සමගම ඇඟිලි දිගෑරෙන සියුම් ශබ්දයක්ද සිතට දැනුනි. ඊතාමාත්ම සෙමින් ඇඟිලි ටිකෙන් ටික දිගෑරෙන අයුරු බලා සිටියෙමි. ඇස් ඇර බලන විට මා පරයන්ක භාවනාවට සූදානම් වන විට වම් අතමත දකුණු අත තබාගෙන තිබූ පරිදිම තිබුණි. කිසිදු වෙනස් වීමක් සිදු වී නැත. මා භාවනාව තුලම ඉඳගෙන ණය විපස්සනාවෙන් බලන විට මට අවබෝධ වූවේ මේ ශරීරයේ පවතින දැඩි වේදනාවත් එය සාමාන්‍ය ජීවිතයේදී සමාවෙන්න මේ ශරීරයේ පවතින දැඩි වේදනාවන් එය සාමාන්‍ය ජීවිතයේදී අපට නොදැනෙන්නේ අපි නිතරම ඉරියව් මාරු කරන නිසාවෙන් බවත් සිත නිශ්චල තැනකට ගියත් එය වැඩි වේලාවක් නොපවතින බවත් ඒ සුවය වහා වෙනස් වන සුළු බවත් වෙනස් වීම නිසා දුක බවත් මට ඕන තරම් වේලාවක් ඒ සුවයේ සිටීමට එය මගේම කරගෙන සිටිය නොහැකි බවත් එය අනාත්මයෙන්ම ඇතිවෙන දෙයක් බවත් යාන්තමට වැටහීමක් ඇතිවිය. භාවනා කාලය පැය දෙකයි. ගරු ස්වාමින් වහන්ස මේ මාගේ වැරදි අවබෝධයක්ද කියා නොදනිමි. පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් අයදිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. මේක පරියංක පිළිබඳව මගදිත් ඒක අහගෙන ඉන්නකොට තේරෙනවා. ආස්වාද ප්‍රසආරයට වැඩිය කයි වේදනාව වැටෙනවා ඊට පස්සේ ඒක නිකන් තුනී දූවිල්ලක් වඩටපත් වෙනවා. මේ සේරම වෙන්නේ හිත ප්‍රනීත වෙන්න වෙන්නේ. එහෙම නැත්නම් හිත ප්‍රනීත නැත්නම් අපිට මොනම දෙයක්වත් තේින්න හරිම ගොරෝසුයි. හිත ගොරෝසු නම් කය මොනවත් වැටෙන්නේ නැහැ. ඒක නිසා උගව දෙනෙක් එහෙම කය වැටීම ලෙඩක් වගේ බයක් වගේ එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන දෙයක් විදිහට භවනාට බය වෙනවා. නමුත් මේ හිතක ප්‍රවෘත්තිය දන්න කෙනෙක් හිතක ප්‍රවෘත්ති අල්ලාගෙන මේ යන කෙනෙකුට තේරෙනවා මේ හිත හොඳට ප්‍රණීත වෙනකොට මුළු ලෝකෙම අත්දකින්න පුළුවන් කය ඇතුලේ. ඉතින් එහෙම නෙවෙයිනේ අපි ඉඳලා තියෙන්නේ. අපි බාහිර ලෝකයට ඇහැර අල්ලගෙන කයමතක කරලා ඉඳලා තියෙනවා. දැන් මේක අනිත් පැත්ත හැරෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳ ආරම්භයක්. මේ කියන ණය විපස්සනාව සියලුයක් හරිත් නෑ වැරදිත් නෑ. නමුත් මේක නැවත නැවතත් සහතික කරගෙන තියෙන ක්‍රමේ මෙවැනි හිත ප්‍රනීත වෙන සියුම් වෙන තැනකට නැවත නැවත යන්න යන්න යන්න තීරෙවි මේ ලෝකේ අපි හිතනට වඩා වෙනස් පැති රාශියක් තියෙනවා. අන්න ඒක දැක් ගන්න හිත ප්‍රණීත වෙන්න ඕනේ ඒකෝදි භාවයටපත් වෙන්න ඕනේ ඒකාග්‍ර වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා උත්සාහ කරන්න. උත්සාහ කරාට පස්සේ අනිත් ටික අනායාතයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ක්‍රමය විශේෂයෙන්ම මේ වාර්තා කරන ක්‍රමය අමතක කරන්න එපා. නැවත නැවතත් මේ විදිහට වාර්තා කරමින් ඒකට අනුග්‍රහ කරන්න. එතකොට හිත ඔයිට වැඩි ගැඹුරකට අරගෙන යාවි තමන්ගේ භාවනාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන වැලි සක්මන් මළුවේ කෙළවරක සිටගෙන මම හිටගෙන ඉන්නවා කියා මෙනෙහි කර පසුව කීප විටක් සක්මනේ එහාට මෙහාට ඇවිද්දෙමි. වම දකුණ වශයෙන් වම් පාදය පොළවට ස්පර්ශ වෙද්දී වම ලෙසද දකුණ පොළවේ ස්පර්ශ වෙද්දී දකුණ ලෙසද වෙන්කොට හඳුනාගත්ෙමි. වර්ෂාව නිසා වැල්ලේ එරෙන බව, මඩ සහිත බව, තෙත බව, සීතල බව හඳුනාගතිමි. සක්මනේ වේගවත් බව අඩු වෙද්දී කකුල් වලට දැනෙන බරගතිය ටික ටික වැඩිවන්නට විය. වම් පාදයේ පොළවෙන් එසවි ඇති විට මුළු ශරීරයේ බර දකුණු පාදයේ දරා ඇති බවත් දකුණු පාදයේ එසවි ඇති විට වම් පාදයේ ශරීරයේ බර දරා ඇති බවත් දැනුනි. පැය ගෙවිගෙන එද්දී පාද ඔසවා තබනවාට වඩා ඇදීමක් වෙන බව දැනේ. එය පර්යංකය වෙත එළඹීමට සුදුසු කාලය ලෙස සැලකිය යුතුයද? බව කරුණාවෙන් වටහා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංකය මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යනුවෙන් කයට සිත යොමු කරමින් පර්යංකය ආරම්භ කළෙමි. කය පොළව ස්පර්ශ වී ඇති ආකාරය දැනේ. ටික වේලාවකට පසු ගැස්සීමකින් අනතුරුව නැවත මම ඉඳගෙන ඉන්නවා කියන අරමුණ වෙත සිත පැමිණේ. පැයක පමණ කාලයක් මෙසේ විටින් විට සිදුවේ. ගැසීමට පෙර කාලය තුල සිදු කිසිවක් මතකයේ නැත. එය නිନ୍ଦ යාමක් දැයි සිතේ. කෙසේ වෙතත් පැයකට පසු එසේ ගැස්සීමකින් අවදි වූ විටක ශරීරයේ අධික වේදනාවක් දැනෙන්නට විය. කොන්දේ හා දනහිස්වල ඇති වූ අධික වේදනාව අතරද මම ඉඳගෙන ඉන්නවා කියන අරමුණ සිතට දැනේ. විටක වේදනාව යට කරමින් ඉඳගෙන ඉන්නවා යන අරමුණද විටක ඉඳගෙන ඉන්නවා යන අරමුණ යටවි වේදනාවද මාරුවෙන් මාරුවට දැනේ. මේ වේදනාව දැනෙන කාලය තුල නිින්දක් නොආ බවත් ඉඳගෙන ඉන්නා බවත් හඳුනාගත හැක. වේදනාව ගැන දැනෙන විට වෙනත් සිතුවිලි වලටද සිතට ඒමට ඉඩක් නැත. අධික වේදනාව දරාගෙන ඉඳීමේදී ශරීරයේ හිස, පපු ප්‍රදේශය, දනහිස් ආදියේ තදවීමක් දැනේ. පිපිරීමට ආසන්න තරමටම වේදනාව දැනේ. ඒ වේදනාවලත් ඇතිවීම නැතිවීම නැවත ඇතිවීම මාරුවෙන් මාරුවට දැනගන්නට ලැබුණි. ඔබ වහන්සේ ඇතුළු සැමට නිවනින් සැනසීම ලැබේවා. ඕකේ පරියන්ක ගැන කතා කරනවා නම් සමහරලාට ඉඳගෙන ඉන්න බව තේරෙනවා වේදනාව ඈත් වෙනවා. සමහරට වේදනාව හොඳටම ලඟ වෙනවා. ඉඳගෙන ඉන්න බව ඈත් වෙනවා. මේ දෙන මොන සිල්ලම කෙරුවත් ওই දෙකටම වැඩි උඩින් තමයි සතිය තියෙන්නේ. සතිය ඒ දෙකටම වැඩි උඩින් ඒ නිසා සතියට පේනවා මේ කට්ටු මාරුව. අරක වේදනාව දැනෙනවා අරක ඉරියව දැනෙනවා. මෙන්න මේ විදිහට බලාන යනකොට උක්‍රම වේදනාව ආපු දවසේ තිබුණාට වැඩි උක්‍ර වේදනාවක් ආපු දවස් තියෙනවා ඒකටත් උඩින් සතිය තියෙන්නේ කියලා. සතියට තේනවා මේ උග්‍ර වේදනාවත් අන්නේ වේදනාවේ උග්‍රභාවය වැඩි වෙන්න වැඩි වෙන්න සතියේ දියුණුව වැඩි වෙනවා. මේකයි කියන්නේ මේ සතිමත් වෙන්න වෙන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. තමයි තේරෙයි ඉස්සර වගේ කෑකොත් සංගාලා නටලා දගලන්න ඕනේ. ඒ වේදනාව තියෙද්දි වේදනාවට උඩින් සතිය තියෙන. සතියට බලන්න ඉන්න පුළුවන්. අන්නේ වේදනාව ඉවසන ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවේ දියුණුවක් සිදු වෙනවා. ඉතින් ඒකට හිත හදාගෙන ගිය කෙනා දිනු. වේදනාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ගිය කෙනා පශ්චාත්තාප වෙලා සලෝග සාදාලා නැගිටලා යනවා. ඒක නිසා ලෑස්තිලා යන්න කවදා හෝ මරණ වේදනාව දැකපු දවසේ පහුවෙන් තමයි සෝවාන් වෙන්නේ කියලා හිතාගන්න. අතිගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරවාන්විත নমස්කාරය වේවා. සක්මන සක්මන් කිරීම සිදු කිරීමේදී ඔබ වහන්සේ කියා දී ඇති SMS න්‍යායට අනුකූලව ඊතා සෙමින් හා සෑම වෙනස් වීමක් කෙරෙහි ඊතා හොඳ අවධානයකින් කළෙමි. දකුණු පාය ඔසවන විට පළමුව විලුඹ එසවි, පසුව ඇඟිලිවලට තෙරපුම දී පාය එසවෙද්දී යටිපතුලට දැනෙන විවිධ වූ දැනීම් හඳුනාගනිමින් ඔසවා পায় ඉදිරියට ගෙන යන විට ඒ බවද දැනගනිමින් ගෙන ගොස් පාදයේ බිම තබන විට පළමුව විලුඹ තබා නැවත දකුණු පා පැත්තට හා ශරීරයේ ඉදිරියට තල්ලු කරමින්ම එම পায়ේ තදවීම සිදුවන බවද දැනගතිමි. ඒත් සමග දැන් වම් පාය එසවීමට සූදානම්. ශරීරයේ බර දකුණට බරව ඇති නිසා වම් පායේ විලුඹ පළමුවද පසුව පීඩණය එම පායේ ඇඟිලිවලට තල්ලු වෙමින් වම් පාය ඔසවා ඉදිරියට ගෙන යන බවද ඉහත දැක් වූ අයුරු ශරීරය දකුණු පායේ සිට වම් පායට බර දෙනසේ තල්ලු වී ඉදිරියට පොඩ්ඩක් නැමී යන ආකාරය දකුණු පායසේම වම් පායේ විලුඹ තබා ටිකෙන් ටික ඇඟිලි දෙසටම පීඩණය දෙන ආකාරයද හොඳින් දකිමින් සක්මන් කළෙමි. මේ කයනම් රූකඩය සක්මන් කරවීම සඳහා සිත ක්‍රමානුකූලව අවශ්‍ය පරිදි එසවීම තැබීම තදවීම දෙපැත්තට හා ඉදිරිපසට නැමීම යනාදිය කිරීමට ශක්තිය යොදා ගන්න ආයුරු පැහැදිලි විය. සිතට අනුව මේ සක්මන කෙරෙනවා විනා කරන්නෙක් නැති බව හැඟී ගියේය. මෙසේ බොහෝ වේලා දහඩිය දමන තුරුම සක්මන් කළෙමි. වැල්ලේ සක්මන් කරද්දී පටන් ගන්නා විට পায়ට තෙතමනය සැහැල්ලුව වරහන් තුල වැල්ලේ දැනුනි. සක්මන් අවසන් වන විට ඉර එළිය වැටි වැල්ලේ ස්වභාවයද වෙනස් වී পায়ට දැනෙන පහසේද වෙනස්කම් ඇති වූ බව දැනුනි. ඉන්පසු නැවත ශාලාවට එන අතරමඟදීද කොන්ක්‍රීට් පාරේ පහසේ වෙනස, ලී පාලමේ පහසේ වෙනස, ශාලාව තුල පොළවේ වෙනසද අත්විඳිමින් පරයන්ක භාවනාවට වාඩි උනිමි. වාඩි වී ආස්වාස ප්‍රාස්වාසයේ දෙස සතිය තබා සිටියෙමි. ඊටමත් ඉක්මනින් විනාඩි 5ක් පමණ ඇතුළත ආස්වාසය සියුම් වී නොදැනී ගියේය. මෙසේ පැය එකක පමණ කාලය මහා සැනසුමකින් සිටිය හැකි විය. අතරමඟදී කකුලක වේදනාවක් දැනුණද මේ මට අයිති කයක් නොවේ සිතා ඒත් සෙමින් සතියෙන්ම කකුල තිබූ ආකාරය වෙනස් කර ගතිමි. එසේ වුවත් අර සිතට ආස්වාස අරමුණ නැවත පැමිණියේ නැත. තව වේලාවක් එම සංසුන් භාවයේම රැඳී සිටිය හැකි උවද දාණයට යාමට වේලාව ඌ බැවින් නැගී සිටියෙමි. මේ තරමට වේලාවක් නොවුනත් ඊයේත් අද උදේත් මිනිත්තු 40ක 45ක පමණ කාලයක් ඒ ලෙසටම අරමුණු නැතිව සතියෙන් දැනුවත්ව සිටිය හැකි විය. ඒ විශාල සැනසීමක් විය. ඔබ වහන්සේ ඉදිරියට මේ කරන ක්‍රමය හරිද වැරදිද දන්වා දිය යුතු යම් උපදෙසක් දෙනසේක්වා. ගෞරවනීය ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා. මා මෙතෙක් සසරේ යම් කුසල ධර්මයක් කරගෙන තිබේ නම් ඒ කුසල නිහතමානීව ගෞරවයෙන් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. ඔබ වහන්සේට තව තවත් සසර දුකින් සත්වයා මුදා ගැනීමට ශක්තිය වීරිය ධෛර්යය අත්පත් වේවා. තෙරුවන් සරණයි. අපිට මේ වගේ අර ගැම්මක් ඇතුව ඊයේ අත්තර අද පාඩමක් කරන්න යන්න පුළුවන් වෙන්නේ නේවාතික භාවනා වැඩමුළුවක විතරයි. ඉතින් ඒකෙදිත් වැරදි එකක්වත් හිත නරක වෙන කාරණාවක් නෙවෙයි වැරද්දෙමයි අපි හැදෙන්නේ. ඒක නිහතමානීව හෙලි කිරීමෙන් ඉතරහට පාර හැදෙනවා. පාර හැදුනට පස්සේ තේරෙනවා මොන හරි අරමුණක් තියෙන තාක්කල් දුකක් මොකක් හරි අරමුණක් තියෙන තාක්කල් කෙලෙස් මොකක් හරි අරමුණක් තියෙන තාක්කල් මායයක් ඒත් අපි භවනා කළා යම් වෙලාවක කිසිම අරමුණක් නැතුව ජීවත් වෙනක ජීවත් වෙන්න පුළුවන් කියලා තේරුම් ගත්ත දවසේ සේනවා මේ ජීවිතේදීම නිවන් අත්දකින්න පුළුවන් කියලා. නමුත් ඒක ඉතින් සදාකාලික නෑ. හැම වෙලාවෙම තියෙන්නේ නම පුළුවන්කම තේරෙනවා. අන්න ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා කවුරු හරි වොත් නිකන් හිටපන් කැන්නයි තියෙන්නේ. නිකන් හිටපන්. සුම්මයි තියෙන්නේ. just being. ඒ කලාව විතරයි අපි දන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ඒක ඉගෙන ගන්නව නෙවෙයි ඒකට කියන්නේ ඩීලර්නින් කියලා ඉගෙන ගැනීම අතහැරීම. යමෙක් වෙන්න හදන්න එපා මොකක්වත් නෑ නිකන් ඉඳ දෙන්න. ඒකත් ඉතින් ඔය ඉබේම හම්බෙච්ච එකක් නෙවෙයි දවස් දෙක තුනක් භාවනා කරලා. ඒකට උපයන්න උපයවට පස්සේ ඒක සිද්ධි වෙන්න ආරින්න. වශී වෙන්න ආරින්න. බහුලීගත වෙන්න ආරින්න. බහුලීගත කිරීම සඳහා කරන් තින්නේ ඒ දෙත අවධානයෙන් බලනින්න මොනවත් නොකර එතකොට මේ බලා හිඳීමට ලැබෙන ලාභේ තමයි වැඩි වේලාවක් කිසිම ඝර්ෂණයක් හැපීමක් නැතුව අරමුණක් නැතුව ගත කරන්න පුළුවන්. ආය අරමුණක් ඒමෙනින් අරගේ වටිනාකම තේරුම් කළා දෙනවා. ඊට පස්සේ ආය අරමුණක් නැතිවීමෙන් අරමුණ නැති කිරීමේ වටිනාකම තේරෙනවා. ඒ කිය ඒක මාරුවෙන් මාරුවට යන ඒ මාරුවෙන් මාරුවට යද්දි වැඩි සාන්තියක් වෙන ජීවන රටා ක්‍රමයක් තෝරගන්නයි කියන්නේ. ඒකට අනුග්‍රහකරන මෙහෙදී අපි කරන්නේ පුළුවන් බව දකින්න උත්සාහ කරන එක විතරයි. උත්සාහ කරා නම් එවැනි දෙයකට ගැළපෙන ජීවන රටාවකට සකස් කරගන්න. ඒකට ඉතින් අදිස් වෙන්න එපා. හිමීටකරන මේකෙන් අපි පැහැදිලි කරලා දෙන්නේ හිතට කෙලෙස් නැති தত্ত্ব. මේ ජීවිතයේදී මැරෙන්න ඉස්සලා අවබෝධ කරගන්න පුළුවන්. ඒක වැඩි කිරීම සඳහා උත්සාහ කරන්න කියන එකයි කෙටි කාලින උපදේශයක් දෙන්න තියෙන්නේ. අති ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්ස මේ පිංබිමට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වෙයි. වසරකුත් මාස දෙකක් වැනි කෙටි අත්දැකීම් ඇති මා සාමණේර මෙහෙණියකි. වසර එකහමාරක් පමණ කාලයක් දෛනික කටයුතු අතරතුර මා භාවනා කරමි. මාගේ අත්දැකීම් ලියන ප්‍රථම අවස්ථාව මෙයයි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව මා වැලි මළුවේ මෙන්ම ලනු පැදුරේද කළෙමි. ලනුපැදුරේ සක්මන් කිරීමේදී දෙපා වලට ඊතා රළු තද බවක් දැනුනි. වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් මා පා හැසිරුවෙමි. වෙනත් අරමුණු කරාද සිත ගියේය. නමුදු නැවත මා මාගේ අරමුණට සිත ගැනීමට ඉහුසුළු උනේමි. පියවර 10ක් 15ක් ගත විට සිත විසිරුණි. ශබ්ද ඔස්සේ සිත විසිරුණි. පින්වත් ස්වාමින් වහන්ස මා වැලිමලුවේද සක්මන් කළෙමි. ලනුපැදුරට වඩා එලිමහනේ සක්මන් කිරීම මා සිත්ගත්තේය. ප්‍රථමයෙන් වම දකුණ යනුවෙන් පා පියවර ඔසවා තැබුවෙමි. ඊටමත් මෘදු සුවයක් පා දෙකටම යටිපතුලට දැනුනි. මැද කොටසට සීතල බවක් දැනුනි. වැල්ලේ පාදය ගැටෙද්දී වැලි දෙපසට විසිරුනි. එයද හොඳින් දැනුනි. සිත වෙන සිත වෙන අරමුණු කරා ගියද ඊතා ඉක්මනින් මා අරමුණෙහි නැවතුනි. ටික වේලාවක් යන විට පාදය මහා බරක් පාදය මහා බර බවක්ද දැනුනි. පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේ ආදුනික මාහට දැනුණ දේ යහපත අයහපත මෛත්‍රී සිතින් අනුකම්පාවෙන් පෙන්වා දෙන සේක්වා. පර්යංක භාවනාව සක්මන් කිරීමෙන් පසු මා පර්යංක භාවනාවට වාඩි උනේමි. පින්වත් ස්වාමින් වහන්ස මා ප්‍රථම දින දෙකේ භාවනාවට සිහිය පවත්වා ගැනීම අසාර්ථක විය. ස්වාමින් වහන්සේ දේශනා කළ ආකාරයට කුළුහරකෙක් ගානටම මගේ හිත අයාලේ ගියේය. දැඩි වෙහෙසක් ගත්තද අසාර්ථක විය. පසුව පින්වත් ස්වාමින් වහන්සේගේ අවවාද අනුව මා සිහිය පිහිටුවීය. නාසිකාග්‍රේ සහ උඩුතොලේ සුසුම් රැල්ල වැදුනි. මාගේ සිත ක්‍රමයෙන් සමාධිගත විය. මනාව හුස්ම රැල්ල මත සිහිය පිහිටියේය. හුස්ම දීර්ඝව කුඩාව මාහට දැනුනි. වාර කීපයකදී සිත වෙන අරමුණු කරා ගියද නැවත මා අරමුණට පැමිණීමේ බොහෝ වේලාවට සැලසුම් කල්පනා කරයි. රාග අරමුණද පැමිණෙයි. මා අරමුණෙන් ඉවත් බව මනාව වැටහේ. නැවත මා අරමුණේ සිහිය පවත්වා ගතිමි. එක් අවස්ථාවක සියල්ල නැතිවිය. මහා සුවයක් දැනුණා. සුසුම් අරමුණු නැතිවිය. මාගේ කයද නැතිවිය. පාවෙන निराமிස සුවයක් වින්දෙමි. එහි මා ඔහේ සිටියෙමි. පින්වත් ස්වාමීන් වහන්ස මා පෙර දින රැයේ ලද අත්දැකීමයි මේ. මා සුවසේ භාවනාවට වාඩි උනේමි. සුසුම් රැල්ල මත මනාව සිත පිහිටියෙමි. ටික වේලාවක් ගතවන විට මාගේ දකුණු පාදයේ දන හිසෙහි ආබාධ తත්වය වේදනා දුන්නේය. මා එයට සිත යොමු කරමින් අනිත්‍ය බව මෙනෙහි කළෙමි. ටික වේලාවකින් ක්‍රමයෙන් වේදනාව යටපත් විය. මාගේ ශරීරය අඳුරු ගුහාවකට යන්නාසේ දැනුනි. මොහතකින් වාඩි වී සිටින ඉරියව්වෙන්ම දෙපා දෙකත් අත් දෙක බෙල්ලෙන් උඩ හිස කොටසත් ඇටසැකිල්ලක් බවට පත්විය. බෙල්ල පහළ ඉන දක්වා කොටස නොදැනී නොපෙනී දැනුනි. අපහසුාවක් නොදැනුනි. බියක්ද නොවිනි. සැලකිය යුතු කාලයක් මේ රූපකායේ මා සිටියෙමි. පින්වත් ස්වාමීන් වහන්ස මේ తত্ত্বය භාවනා මගට වැටි වැටි ඇවිදින කුඩා දරුවෙකු මාහට කරුණාවෙන් අනුකම්පා සිතින් හරි වැරද්ද පෙන්වා දෙන ලෙස පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමින් වහන්සේටත් හැදූ වැඩූ පින්වත් දෙමාපියන් වහන්සේලාටත් ගුරු උතුමන්ටත් වහා වහා නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. සියලු දෙනා වහන්සේලාටම උතුම් මාර්ගඵල අවබෝධයම ලැබේවා. වචනේ දෝෂයක් වරදක් වුණේ නම් සමා කරන සේක්වා. තෙරුවන් සරණයි. හොඳට ලියමනේ දක්ෂයි. කිසිම දෝෂයක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ කරගෙන යනකොට සතිය හිමීට මිට නැගිටිනවා තේරෙනවා නම් ඒක විස්තර දැකීම සහ මේ වගේ කෙනෙකුට විශේෂ විස්තර ලිවීමේ හැකියාව පුදුම ක්‍රමයකින් වැඩි වෙනවා. ඒ නිසා පළවෙනියෙන් මතක තියාගෙන ඉන්න පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට පරියන්ක වේවා ධක්මනේ වේවා සතියෙන් ඉන්න වෙලාව වැඩි වෙනවා නම් ඒකේ හරි අමාරු කියන්නේ මොකද්ද සතිය කියන එක දන්නේ නැත්නම් මේ අල්ලගෙන තියනවාගේ පේනවා සතියෙන් වෙලාව වැඩි කරන්න වැඩි කරනකොට දකින්න තොරතුරු වල පුදුමාකාර ප්‍රමාණයක් තොරතුරු වැඩි වෙනවා අරමුණ සාපේක්ෂව ඊටසේ තොරතුරු එහෙලි කිරීමේ sannivedanaye පුදුමාකාර ඍජු භාවයක් ඇති වෙනවා මේක තමයි අවංකකම කියලා කියන්නේ මේක නිහතමානීකමයි අහිංසකකමයි අවංකකමයි කියන එක අපේ ලද්දයක්. ලද්දා පටන් ලැබිච්ච දෙයක්. මේක විකෘති කෙරුවාම තමයි මේක අවුල් පාස වෙන්නේ. ඒ නිසා මේ ලියමන හොඳයි. මේ ගැම්ම කඩා ගන්න නැතුව, කය ලෙඩ කර ගන්න නැතුව, හිත ලෙඩ කර ගන්න නැතුව දිගට පවත් ගන්න. එතකොට ඔය ටෙටි ලොකු ගැම්මකට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසර පැයක් සක්මන් කරලා පර්යංකේ වාඩි වුණාය. ආනාපාන සතිය වඩාගෙන ගියෙමි. විනාඩි 10කදී පමණ ආස්වාස ප්‍රස්වාස සංසිඳුණාය. ඊට පසු කය දෙස බලාගෙන සිටියෙමි. උදරයේ පිම්බීම හැකිලිම මතුණාය. එය මෙනෙහි කරගෙන යන විට නොදැනී ගියාය. කය ගැන දැනීමක් තිබුණේ නැත. වම් අත ක්‍රමයෙන් උඩට එසවි දික් වී ගියාය. විනාඩි 15ක් පමණ පැවතුණාය. දකුණු අතත් අඟල් 5ක් පමණ උසට එසවි ගොස් නැවත දකුණු අත ක්‍රමයෙන් ලං වී ගොස් තිබුණ ආකාරයට තැන්පත් වුණාය. කයේ උඩ කොටස තදගතියටපත් වෙලා තදගතිය හිමින් සීරුවේ නැති වෙලා ගියාය. කයේ ආමාශයට ඉහළ කොටස උස් පහත් වෙමින් පැවතිය. එම උස් පහත් වීම නැති වී ගියාය. වම් කකුලේ යටිපතුලේ වේදනාවක් දැනුණාය. මුඛයට හුස්ම ඇතුළු වී පිට වී යාම වාර කීපයක් සිදුවිය. ශරීරයේ පිටත වායුව පිරී පැවතුනාය. සිත පිට ගියාය. ආස්වාස ප්‍රස්වාස පටන් ගත්තාය. ආස්වාස ප්‍රස්වාස දෙස බලාගෙන ආස්වාස ප්‍රස්වාස දෙස බලාගෙන සිට සංසිඳී ගියාය. ඊට පසු කය දෙස බලාගෙන සිටියෙමි. වම් අත අඟල් හතරක් පමණ ඉහළට එසවි ගොස් නැවත තිබුණ ආකාරයට අත පහත් වී තැන්පත් වුණාය. සක්මන් කරන විට වම් පාදය විලුඹ පළමුවෙන් වම් කකුලේ මැද ඊළඟටත් පොළව මත වැදී ගොස් ඇඟිලි බිම වැදී අවසන් වෙනවාය. දකුණු කකුලත් එසේමය. සමහර වෙලාවට වම් කකුලේ විලුඹට වේදනාවක් දැනෙනවාය. වැඩි වේලාවක් පවතින්නේ නැත. මේ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ මුළු රචනයේම ස්ත්‍රී වාචී ක්‍රියාපද වලින් දාලා තියෙන්නේ එනිසා ලිව්වෙත් ස්ත්‍රී ලිංගාතක් වෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ ව්‍යාකරණ වල තියෙනවා ඒ වගේ ස්ත්‍රී වාචක පද විදිහට පාවිච්චි කිරීම කෙසේ නමුත් උත්සාහ කරලා තියෙන හොඳ අවංක උත්සාහයක් වෙන දේ විස්තර කරන්න ගොනුව නැහැ. ඒ ගොනුව එන්නේ ඔයගේ රචන දෙකක් තුනක් ලියනකොට තමයි හත් දස්සන දෙක ක්‍රියාවලිය ගලනේ ලස්සන දෙන්නේ. ඉතින් මේකට ගොඩක් අනුකම්පා කරන්න ඕනේ. මොකද දැන් එලි දක්වන්න පටන් අරගත්තා. ඒකේ ගොනුව නැතිකම විතරයි තියෙන්නේ. නමුත් ওই විදිහට ලියනද තමන්ගේ හොඳම පරියන්ක එකක් සහ හොඳම සක්මන එකක් ඒ තිබුණොත් හොඳටම ඇති. ගොඩාක් විස්තර අතුරු කරන්න යන්න එපා. එතකොට රචනයේ අර රස ගතිය සහර ගතිය නැති වෙනවා. කෙටි කරලා හොඳම පරියන්කේ දකපු විස්තර ටිකුත් හොඳම සක්මනේ විස්තර ටිකුත් ලියන්නේ. එතකොට තමන්ට සාරවත් රචනයක් තියා ගන්න පුළුවන්. ඒ රචනය ඉදිරිපත් කිරීමේ පරිණාමයෙන්ම තමයි තේරුම් ගන්න පුළුවන් දියුණුවක් දක්වන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. එහිදී මම සක්මන් භාවනාව සඳහා යොදාගත්තේ වැලි පොළවයි. මෙසේ සක්මන් කරන විට මට වම් පාය තබන විට බරගතියකුත් දකුණු පාය තබන විට සැහැල්ලු බවකුත් දැනේ. තවද වැලි මළුවේ ඇති සීතල බව උණුසුම් බවද දැනේ. මෙසේ සක්මන් භාවනාව කරන විට මගේ හිත ශබ්ද ඇසුනද වේදනා දැනුණද ඒවා කෙරෙහි අවධානය යොමු නොකර පැයක් පමණ සක්මන් භාවනාව කරමි. මෙසේ සක්මන් කොට පරයන්ක භාවනාවට ගියද මාහට පරයන්ක භාවනාව හොඳින් කිරීමට නොහැක. මම ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයට හිඳිනා ඉරියව්වෙහි සිත පිහිටා සිටියත් එය හරිහැටි කිරීමට නොහැකි නිසා වැඩිපුර සක්මන් භාවනාව ප්‍රගුණ කරමි. මේ සඳහා උපදෙසක් ලබා දෙන්නේ නම් මැනවි. තවද එදිනෙදා කරන සමහර වැඩ කටයුතු සතියෙන් කළ හැකිය. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. සාමාන්‍ය අර එදිනෙදා වැඩ සතියෙන් කරන්න පුළුවන් ඒක පිළිබඳව තව විස්තර ඇතුළත් කරන්න ඒක කාටත් උනන්දු කාරක දෙයක් වෙයි. ඒකෙන් තමයි අපි දැනගන්නේ මේ භාවනාව කොච්චරක් මේ ස්ථානෙන් එළියට ගියාට පස්සේ කරගෙන යන්න පුළුවන්ද කියන එක. සක්මනත් උද දුරති කියන ගමනකට පෙර ලකුණක්. නමුත් පරියංකේදී අසාර්ථක වුණාට වෙන සිද්ධි ටික ලියලා තියන්න. ජාරිසරලි මොටි වගේ කුළුමි හරකෙක් ගම ගෙදර කැවිලා ඉන්නවා වගේ. නමුත් කැලේන් ගෙවත් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්නේ කුළු මීමක වෙතට දැන් හිත ගෙන යන්න. පුළුවන් වෙයිද කවි කරමේ කියවන්න හිතත් එහෙම බව කවුරුත් දැනගන්න කියලා පොඩි අහම්සෝ ලියලා තියෙනවා. ඉතින් ඒ විස්තර ටික හරීම වටිනවා. බහන අසාර්ථක වෙන හැටි. මේ අසාර්ථක වෙන බව දකින්නේ සතියනේ. ඒක තමයි හොඳම කෑල්ල. ඔය සාර්ථක වෙනකොට දකින්න සතිය නම් ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැහැ ඒක. හොඳයි. නමුත් අසාර්ථක බව දකින සතිය හොඳයි. ඒකයි අපි පුරුදු කරන්න හදාගන්නේ. අපි දන්න සාර්ථක අසාර්ථකම නෙවෙයි මේ ජීවිතේ සාර්ථක අසාර්ථකම නෙවෙයි මේකේ තියෙන අසාර්ථක වුණත් ඒක ප්‍රසිද්ධියේ හෙලි කරනවා. ඒකට වෙනමම භාෂාවක් තියෙනවා. ඕනම අසාර්ථක දෙයක් ජුගුප්සාදානක දෙයක් වුණත් කවි කරලා කියන්න පුළුවන්. ඒ නිසා සක්මනේදී විස්තර කෙරුවා වගේ පරියන්කේ අසාර්ථක වෙච්ච හැටි කොහොමද අසාර්ථක වුනේ කියලා ලියලා ලියන්න බලන්න ඒක හරියට තමන්ගේ කේන්දරේ බැලුවා වගේ මම කවුද කියලා තේරෙයි. ඒ නිසා එදිනදා වැඩවල සහ සක්මන හොද්දටම හොඳයි. ඒක ඒකට හිත ගිහිලා තියෙන එක. නමුත් තමන්ට අවශ්‍ය කරන සමාධි සුඛය භාවනා ඉදිරි ගමනට ලොකු ගැම්මක් එන්නේ පරියන්කේ. ඒ නිසා පරියන්කේ නොකර ඉන්නත් එපා. කරනකොට සාර්ථකුණත් අසාර්ථකුණත් අන්නේ ටික ලියා ඉදිරිපත් කරන ඒකට ලොකු ධෛර්යයක් වෙයි ඒක. ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්ස උදෑසන සක්මන් කරන අවස්ථාවේ ලනු පැදුරෙහිදී පාදයට සතිය පිහිටුවද්දී ඊතා ස්වල්ප කාලයකදී සක්මන තුල සතිමත් වන බව වැටහුණි. පාදය වම දකුණ ඔසවනවා තබනවා ආදී වශයෙන් සතිමත් වෙද්දී ලනු පැදුරෙහි ගොරෝසු බව පාදය පුරාවට දැනුනි. ක්‍රමයෙන් විලුඹ පෙදෙසින් දැනෙන තද බව කකුලේ මාපට ඇඟිල්ලේ ඇඟිලි තුඩටත් ඇඟිලි පුරුකටත් අතර මැදින් සංසිඳී ගොස් අනෙක් පාදයේ විලුඹට මාරු වෙන අයුරුත් ඒ පාදයෙන් ඇඟිලි තුඩට පහලින් අනෙක් පාදයට මාරු වෙනසේ සක්මනෙහි සතිය පිහිටුවීමි. එහිදී ලනුපැදුරේ ගොරෝසු බව නැති වී ගොස් සිනිඳු සයක්ද පාදය බොහෝසේ මෘදු ලෙසටද පටවි ගතිය මෙන් සිතින් අත්විඳින බවද දැනුනි. දකුණු පාදයේ උකුල පෙදෙසින් වේදනාවක්ද දැනුනි. උදුරයේ තද දැවිලි ස්වභාවයක්ද දැනුනි. එය කුසගින්න යයි සිටි ගිලන්පසක් ගැනද සිත්විය. එයට කාලය ඇතැයි සිතට කොඳුරා නැවත සක්මන් කළෙමි. කය සැහැල්ලු වී හොඳින් සතිය පිහිටා තිබියදී සිහින් මෙහි පොදක් සාක පත්‍ර වෙතට වැටි නලියන හඬක් ඇසිනි. ඒ හඬට ප්‍රිය බවක් දැනුණද කය තුල විවිධ චංචල ගති ගැන සිතීමත් සමා වෙන්න කය තුල විවිධ චංචල ගති ගැන සතිමත් වීමි කුඩා වැහිබිඳු ක්‍රමයෙන් වේගවත් වී නැවතත් මෘදු වී නවතින අයුරු සක්මන තුල සිහිය පිහිටුවා සිටින අතරම ඉඩ ලැබෙන අවසරයෙන් අත්විඳෙමි එහිම පර්යංකයට ගිය විට නාසිකාග්‍රේ සතිය පිහිටුවා බලා සිටින විට දකුණු පසින් පමණක් හුස්ම ඇතුල් වෙන හැටිත් එය උදරය පෙදෙසින් දකුණු කකුල දක්වා ශීඝ්‍ර වී යන අයුරුත් දැනිනි. එහෙත් එහෙත් එසේ වඩා ප්‍රකට වූයේ ප්‍රස්වාස වායුවයි. ආස්වාසයේ උදරයේ පෙදෙසට පමණක් මදක් තුනී වී දැනුණත් ප්‍රාස්වාසයේ දීර්ඝව දැනුනි. මට වම් නාසිකා මම වම් නාසිකාග්‍රයට සතිය පිහිටුවන්නට සිත් සමා වෙන්න මට වම් නාසිකාග්‍රයට සතිය පිහිටවන්නට සිතුණත් දැනෙන දේ බලන්න ගුරු උපදේශය සිහිපත් විය. ටික වේලාවකින් ඉබේම උදරය වෙතට සිත යොමු විය. එහිදී වම් පාය මල්ලකට හුලම් පිරෙන සයක් දැනුනි. කය තිබෙන බව දැනුණත් හුස්ම පවතින බවත් අන්පෙදසේ අන්පෙදසේ දිස් නොඋනි. දකුණු පාදයේ පිටිපතුල තද බවකුත් අනෙත් කොටස් ඉදිමී තිබෙන සයක්ද අත්විඳෙමි. පැය එකහමාරකට පමණ පසුව ගිලන්පස ගන්නා විටද මේ සතිය දිගටම පවත්වාගෙන විත් ගිලන්පස ගන්නා විට මුඛයට ඇතුල් කරන කිරිතේ එක බිස්කට් එක කුඩු වෙන හැටි කුඩා උල්පතකින් මෙන් කෙල ඇවිත් ඒ සමග මිශ්‍ර වී ක්‍රීම් එකක් බවට පත් වෙන හැටි එය වහල සෙවිලි තහඩුවක පීල්ලක් මතින් ආවරණයකින් තොරව කිරිසල්පයක් ඊළඟට තලපයක් වැනි ආකාරයට ගලාගෙන ගිහින් වලකට වැටෙන හැටි එය ක්‍රමයෙන් පිරෙන හැටි ඒ සමග මිශ්‍ර වෙන හැටි අත්විඳෙමි. මෙසේ සතියෙන් භාවනා ශාලාවේ පර්යංකයද පිණ්ඩපාතයේ වැඩම කිරීම පිණ්ඩපාතයේ වැළඳීමද එක දිගට සතියෙන් කළෙමි. මේ අතරෙදී සමහර මේ අතරෙදී සමහර කෙනෙක්ට සුවපත් වේවායි සිතුවට සමහර කෙනෙක්ට ප්‍රිය බවක්ද දැනුනි. මේ කාලයේ සිදු සතිමත් විපර්යාස කුඩා කොටසකි මේ සටහන. මෙහිදී මට ගිලන්පස කෙරෙහි ඇල්මක් ඇතිවිය. ප්‍රිය රූපයට ඇල්මක් ඇතිවිය. ඒ කාමච්ඡන්දයද විදුලි බුබුලක් වෙනත් කෙනෙක් දල්වන විට වසා සිටි ඇසුට වසා සිටි ඇසට දැනුණ ආලෝකයට පුංචි කනස්සලුවක් දැනුනි. එම අරමුණ द्वේෂයේ මූල බීජයද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට ඉක්මන් භවයකදී නිවන් සුව අත්වේවා ලීලාමණී මෑණියන් ඇතුළු සැවම නිවන් සුවයෙන් සුවපත් වේවා තෙරුවන් සරණයි මේ කියන්නේ ලියුමේ සඳහන් කරලා තිනවා සක්මන් කරන වෙලාවේ කයේ කම්පන චංචල තේනවා පුංචි වැස්සක් ඇවිල්ලා කොලෝල වැටෙන සද්දෙත් ඇහෙනවා අරමුණක් තේරෙනවා කියනවා. ඉතින් එතකොට අර කොළවල සද්දට යන්න දෙන්නේ නැතුව කයේ සද්දෙට හිත ගන්න උත්සාහයක් ගත්තයි කියලා ලියවිලා තිනවා. ඒ අන්‍යෝගේ විස්තර දැනුම රචනයේ පුරාවටම තියෙනවා. ඉතින් ඒ වගේ භාවනාවේදී තමගේ මූල කර්මස්ථානයක් තියෙනවා. ඒකෙම විශාල චිත්‍රයක් තමයි කයේ දැනෙන දැනීම. ඊට පස්සේ බාහිර තියෙන දේවලුත් තියෙනවා. මේ තුනෙන් එකවත් කෙලෙස් නැහැ. එකක්වත් අමතර තෝරන්න යන්නත් එපා. ඒකෙදි මූල කර්මස්ථානයේ ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. මේ ඔක්කොම තියෙද්දී එකටවත් බැඳෙන්නේ නැතුව විශාල චිත්‍රය දිහා බලන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක මම දැකලා තියෙනවා ගොඩෙනෙකුට එච්චරම සතුටු එළවන දෙයක් නෙවෙයි. එහෙම පේනකොට විශාල වශයෙන් මූල කර්මස්ථානෙම අදින්න හදනවා. එහෙම නැත්නම් කයට අදින්න හදනවා. එතකොට අර කොළොල්ට ඇහි වැටෙන සද්දේ කෙලෙසයක් වගේ පේනවා. එහෙම එකක් නැහැ. ඔය කොයි එකත් එකයි තමයි සැකනම් විතරක්. මං එන පාර කෙලෙද්ද නැද්ද කියලා දන්න මූල කර්මත්තානේ සරණ යන්නේ. හැබැයි මූල කර්මත්තානේ සරණ යෑම දරුවා නිතරම තොටිල්ලේ තැම්පත් කරනවා ඒතකොට දරුවා වැඩෙන්නේ නැහැ. එයාට බලන්න කියන්නේ ඒකටම කයිත් දැනෙන දැනීම. එයාට බලන්න කියන්නේ සද්ද වැටෙන හැටි. අතර වැටෙනකොට ඔක්කොම දිහා බැලුවොත් සත්‍ය විශාල විවිධාංගීකරණයකට යනවා. ඒක බොනකොට බිස්ටස් කට හැපෙනකොට ඒක තලපයක් වෙනකොට ගිලිනකොට ඊට පස්සේ කාට හරි සුවපත් වේවා කියනවා ප්‍රිය තත් වෙනවා අප්‍රිය තත් වෙනවා රාගය එනවා මේ ඔක්කොටම ඉන්න දෙන්නේ. එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. දන්නා නම් කෙලෙසෙන්නේ නැහැ. දන්නේ නැත්නම් කෙලෙස්. ඒක හරීම අවාසනාවන්ත ක්‍රමයකට හිටලා තියෙනවා. රාගය වුණත් දන්න රාගේ කෙලෙස් නැහැ. දන්නේ නැති රාගේ ඊට පස්සේ ඉතින් අපි නාස්රණව ගතගත්ත මීහරකෙක් වගේ අරගෙන යනවා. ඒ නිසා රාගෙටත් එන්න දෙන්න, ද්වේෂයටත් එන්න දෙන්න, තලපෙටත් එන්න දෙන්න, වැස්සසට එන්න දෙන්න, කයටත් එන්න දෙන්න, මූල කර්මත්තට දෙන්න සම්පූර්ණ දෙක දිහා බලන්න නොදැක්කා වගේ ඉන්න. නොදෙනුණා වගේ ඉන්න. එතකොට සතිය වැඩෙනවා බුද්ධම වේගයකින්. අපේ මේ සදාචාරකම එහෙම නැත්නම් මේ හික්මවන්න හදන ගතිය තුප්පහි වැඩක්. මුලදී නම් ඒක අවශ්‍යයි. මුලදීම හදලා සතිය ඇරුණාට පස්සේ සතියට සම්පූර්ණ යන්න දෙන්න. බුදුරජාණන්සේ දෙනවා නිදර්ශනයක්. ගෝපල්ලා ගිහිල්ලා භෝගයක් වවල තියෙන ඉඩමක් ගාව කුඹරක් ගාව තනකොළ කවනකොට හරක් ටික භෝගේ කන්න දෙන්නේ නැතුව වනාතේයි නියරේ කෑවට කමන්නේ. ඉතින් ගෝපල්ලා බලාගෙන ඉන්නේ හරක නිතරම බලනවා භෝගේ කන්නේ. භෝගි කෑවොත් ගෙවල් අයිතිකාරක භෝගේ අයිතිකාරය ගහනවා මේ මනුස්සයා. ඒ නිසා හරකා බේරලා වනාතේ තියාගෙන ඉනවා. නැත්නම් නීරි. නමුත් බුද්ධ සංසය අහනවා ඊට පස්සේ භෝගේ කැපුවා. අසෙන් නෙළුවට පස්සේ දැන් හරකුන්ට ඕන දෙන කන්න දෙන්න පුළුවන්. අන්න ඒ වගේ ආරම්භයේදී සතිය භෝගේ කපා ගන්නකම් නීරි තියන්න. වනාතේ තියන්න. මෙතන ඉන්න කී දෙනෙක් නියර කිව්වට තේරෙනවද මන් දන්නේ නැහැ වනාති කිව්වට තේරෙනවද දන්නේ නැහැ බත් කන්න දැනගත්තට බත් දෙන හැටි දන්නේ නැහැ නේ මොකදනේ ඒක මං ඉතින් දන්නවයි කියලා හිතාන ඉන්නවා. නම් ගෝයන් කැපුවට පස්සේ කොපල්ලර තියෙන්නේ පිදුරු මඩුවකට ගිහලා ෆ්ලූට් එකක් ගන්න කලබන ඉන්නේ කරුණ කන්න දෙන එකයි. අන්න ඒ වගේ හිත යන්න පටන් ගන්නවා යන්න වඩා ඔක්කොටම යන්න දෙන්නේ. ඔකේ තෝරන්නේ ගියොත් කෙලෙසා කුසල් ඕක තියෙන්නේ බෞද්ධයාට විතරනේ. අනික් පිසුත් ඕම එකක් නැහැ නේ. ඉතින් සාමේ අපි පටවගත්ත මේ සදාචාරය. අපි මේ පටවගත්ත දේවල් මගක් යනකම් හොඳයි. අපි කරදර නොවේ. නමුත් ඊට පස්සේ මේක හැංගුම් උදාහරින්න ඕනේ. යන්න හරි. ගිය දවසේ තීරෙයි කටුවාපු කුරුල්ලෙක් අවකාශයට පැනනා වගේ සපත්ත බාරෝ උඩේති. යේන යේනේ උඩේති සපත්ත බාරෝ උඩේති. කුරුල්ලෙක් කෙලියට පයින්නකොට ආසට තටුබර දෙක විතරයි ගන්න වෙන මොකක්වත් ගන්නෑ. ඊට පස්සේ ඇතින් පෑමනවා. අපි හරි බය හිතට නිදහසක් දෙන්න. අපි හරි බය හැංගුම් උදාහරින්න. අපි හරි බයයි සතිය විවිධාංගීකරණය වෙනවා දකින්න. විපස්සනා එහෙම බයක් උගන්වන්නේ නැහැ. මුලදී තියාගන්න. සතිය යම් ප්‍රමාණයට ආවට පස්සේ ඔය විතර කළ තියෙන ඔක්කොටම යන්න ගිහිල්ලා බලන්න කෙලෙසෙන්නේ දැනගෙන ගියොත් කෙලෙසෙන්නේ ඒකයි බුද්ධෝත්පාද කාලේක අපි ඉපදීමේ තියෙන වටිනාකම. ඕක නෑ අබුද්ධෝත්පාද කාලේ. ඒ නිසා ඔක්කොටම යන්න හරිද කෙලෙස් නේ කෙලෙස් මුකුත් එපා. සිද්ධ වෙන සිද්ධිය වෙන්න හරියි. තමයි තේරෙන්න පටන් ගන්නේ තමයි සක්විති වගේ මොනම කෙලෙසයක්වත් තමන් වහලා ගන්න බෑ දකින්න තාක්කල්. දැක්කේ නැත්තම් දන්නේ නැත්නම් කෙලෙස් වහලා ගන්න. ඒ නිසා මම දන්නේ මේ මම හිතනවා ලියපෙක් කරන්න මම මේ කියන දේ තේරෙනවා කියලා. හිතේ මේ යන්න හදනකොට සම්පූර්ණ යන දිල සම්පූර්ණ අවධානයෙන් බලනින්න කොච්චර අවධානද කියනවනම් දැක්කට නොදැක්කා වගේ අවධානකින් බලන්නේ. ඇහුනට නැහැ වුණා වගේ අවධානකින් බලන්නේ. ඇස් ත්‍රිපුණට අන්ධෙක් වගේ බලාගෙන ඉන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්ස নমස්කාර කරමි. මට සමාවන සේක්වා. ස්වාමීන් වහන්ස මම අද පාන්දර 4ට වාඩි වෙලා පාරයන්කෙන් භාවනා කරන විට වම් පාදයේ උකුල දෙසින් ඉවසන්න බැරි වේදනාවක් ආවා. හරියට යකඩ කූරක් රත් කර උකුල් ඇටේ හිල් කරනවා වගේ. මම වේදනාව මෙනෙහි කරන විට තව තව වේදනාව වැඩි වුණා. පැය භාගයක් විතර යන විට වේදනාව සමගම මුළු කකුලම දි รา ගිය දර කොටයක් වගේ වුණා. තව තවත් මම සතියෙන්ම බලා සිටියා. මේ සටන පැය එකමාරක් පමණ විතර යන විට කය සැහැල්ලු වෙලා යන තත්වයටපත් වුණා. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. මම සේනාසනයට ආදුනිකයි. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවායි පතමි. සම්මා සම්බුදු සරණයි. ඉතින් ආරම්භක වේදනාව ඔයිටත් වැඩිය ලොකු නම් ඔයිටත් වැඩි සතුටක් හම්බ මට දෙන්න පුළුවන් නම් මම දෙනවා යකඩ කටුවක් නෙවෙයි රත් වෙච්ච යකඩ කටුවක් කියලා ගන්න. ඒ තිවර වෙනකොට ලොකු වේදනාවක් ලැබුණාකට ලොකු සතුටක්. ලොකු කන්දක් නැකෝ ලොකු පල්ලමක් තියෙන. ඒ නිසා අනිත් දවසේ නිකන් යකඩ කව එපා නිකන් ස්ටේන්ලස් ස්ටීල් යකඩ කට්ටක් ඉල්ල ගන්න. රත් කරපු එකක් තියාගන්න ඊට ඩ්‍රිල් කට්ටකට දාලා ඩ්‍රිල් ගාලා අල්ලන්න. එච්චරයි. ඒකට ලෑස්තිලා ගියාම ඒකෙන්ම සතුටක් ඇති මට එන දුක් මම බයේ පැනලා යන්නේ මේ දුක හරහා ගියාම වැඩි දුකක් දැක්කොත් වැඩි විපස්සනා ඥානයක් පහළ වෙනවා. ඒ නිසා මේක එක සැරේ කරන්න බෑනේ අපි ටික ටික කරනවා. හැබැයි හැකියාව නම් උපන් දවසේ ඉඳලා 100%ක්ම තිබිලා තියෙනවා. අපි මේ ජීවිත ආශාව නිසා, කාය ආශාව නිසා මේවා කරන්නේ. බුදුහාමුදුරන්ට එහෙම සැකයක් නැහැ. උන්වහන්සේ දෙනවා කරලා බලන්න කියලා. අපි අම්මලා තාත්තලා එහෙම කියන්නේ නැහැ. දොස්තරලා කියන්නේත් නැහැ. අපේ ගුරුවරු කියන්නේත් නැහැ. උන්නකෝ උන්දලාට බය උන්දලා කරලා නැහැ නේ. බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියා කරලා ඔයිට වැඩි දේවල් කරලා තියෙනවා. ඔළුව වටේ තිරින්ගයක් දාලා මිරිකනවා වගේලු බඩ ගිරි කපන කත්තකින් එහාට කපනවා වගේලු දැනුනේ. අවුරුදු 6ක් නොකා හිටපුවා. ඒකෙන් අරික්කාලාවක්වත් ඉඳලාද මේ? 16න් එකක්වත් ඉඳලාද මේ? ඒ නිසා ස්ටේන්ලස් ස්ටිල් කටර් රත් කරලා ඩ්‍රිල් එකට දාලා තබා ගනිත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් ඔබ වහන්සේට තුනුරුවනේ අසීමිත ගුණ බලයෙන් යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කරමි. කමඨහන් වාර්තාව සක්මන් භාවනාව ඔබ වහන්සේගෙන් ලැබූ අනුශාසනා පරිදි සක්මන් මළුවට පැමිණ මම දැන් මෙතන සිටගෙන සිටිනවා යන සිතුවිල්ල සහිතව රිටක් වගේ සිට ගතිමි. දෙවරක් නිදහසේ එහා මෙහා ඇවිද්දෙමි. ඉන්පසුව දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් එක්වරක් ගමන් කර නැවති හැරෙනවා යන සිහියෙන් හැරි නැවති ආපසු එම මෙනෙහි කිරීමෙන්ම ආපසු පැමිණියෙමි. මෙසේ සක්මණෙන් ඉවත්ව යාමට සිත් පහළවන තුරු සක්මන් කළෙමි. පසුව වැලිවල සුමුදු ගතියද පොළවේ තද ගතිය හා සීතල උණුසුම් ගතිය ගල් ඇනෙන විට දැනෙන වේදනාවද අත්විඳෙමි. ටික වේලාවකදී එහාට මෙහාට විසිවෙන බවක් දැනුනි. මෙසේ විඳීම් හා දැනීම් ලබා සිටි මගේ කය සැහැල්ලුය. පෙර කයේ තිබූ බරගතිය, තදගතිය නැත. කයට දැනුණු පහසුව නිසා සිතට සතුටක්ද ඇතිවිය. පර්යංක භාවනාව පර්යංකය වෙත පැමිණි මා පර්යංකය සකස් කරගෙන වාඩි වී සැහැල්ලුවෙන් කය තබා වාඩි වූයෙමි. ප්‍රථමයෙන් සර්වඥන් වහන්සේට ජීවිතය පූජා කෙරුවෙමි. පසුව මම දැන් මෙතන වාඩි වී සිටිමි යන සිතුවිල්ල ඇතිව දෙයස් තද නොකර වසා ගතිමි. පසුව කය දෙස බලා සිටියේදී මාහට ප්‍රකට වූයේ සුපුරුදු කමටහන වන පිම්බීම හැකිලිමය. එය ඇසුරු කරමින් සිටින විට පිම්බීම තද බව හා කෙටි බව දැනුන අතර හැකිලිම සැහැල්ලු දිග වශයෙන් දැනින. කෙටි කෙටි පිම්බීම්ද ඒ අතර සිදුවන බව දැනුනි. මෙසේ දැනීම් අතර පිම්බීම හැකිලිම සිහින්ව නොදැනින ආස්වාස ප්‍රාස්වාසද දැනී නොදැනී ගියමි. කය නොසැලේ. කය තද බවකින් යුක්තය. දෙයත් පෙර තබා තිබූ ලෙසට වඩා වෙනස් ආකාරයට ඉස්සී ඇති බව දැනින. කයේ ස්වરૂපය කිව නොහැකි අන්දමට වෙනස්ව දැනුනි. කය සෙමෙන් සෙමෙන් වමටත් දකුණටත් එක්වරක් කරකැවි නැවතින. පසුව කයේ දැනීම නැති වී තිබින සතිය හොඳින් පැවතුණි. මේ සිදුවීම ඊයේ සවස භාවනාවට පර්යංකයේ ඉඳගත් මාහට 4:45 වනතුරු වන කාලයෙන් වැඩිපුර වේලාවක් ඔහේ බලා සිටියෙමි. සැහැල්ලුවෙන් සිටියෙමි. හිස් වටා පිටාව දුටුවෙමි. හරියට මුකුත් නැති අහසක් වගේ. නිදිමතක් තිබුණේ නැත. හොඳින් සතිය පැවතුණි. මට ඇති වූයේ සතුටකි. අනතුරුව පරයන්කේ ඉඳන් සිටින ආසනය සැප පහසු වත් දැඩි වේදනාවක් දැනුනි. කැපුණු තුවාලයකට මිරිස්ලුණු දැම්මා වාගේ එම වේදනාව බොහෝ වේලා තිබුණද දැඩි වීරයෙන් ඉවසා දරා සිට බලා සිටියෙමි. කය සෙලවිය නොහැකි අයුරින් පිහිටා තිබුණා. මොකක් වුණත් සිතුවිලි චේතනා පහළ නොකර බලා සිටින්නට අදිෂ්ඨාණයෙන් වීරයෙන් සිටීමට හැකි වූයේ ඔබ වහන්සේගෙන් ලැබෙන උපදෙස් නිසාමය. අනතුරුව ගැසීමකින් භාවනාවෙන් මිදුනිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පැතූ යම් බෝධියක් වේ නම් එම බෝධියෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. තවතුරටත් භාවනාව දියුණු කර ගැනීමට මා කෙරේ අනුකම්පාවෙන් උපදෙස් පතමි. නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. අනිත් දවසේ මේකටත් වැඩි උග්‍ර තත්ත්ව මේකටත් වැඩි නොදන්න තත්ත්ව මෙතටත් වැඩි සීමාවකින් තොර තත්ත්වවලට යන්න මේක ධෛර්යයක් කරගන්න. එන්න එන්න එන්න තත්ත්වය උග්‍ර වෙනවා තමයි. එන්න එන්න නොදන්න ශේෂ්ත්‍ර වලට යනවා. එන්න එන්න එන්න හිතා ගන්න බැරි තැන් වලට යනවා. ඉතින් ඔය ඉස්සලා ඉස්සලා ගන්න පුංචි පුංචි අත්දැකීමෙන් තමයි යන්නේ. ඉතින් ඉස්සරහට ඔයිටත් වැඩියම දෙයක් වුණත් මම සද්ධාව කඩා ගන්නෑ. මම සීලේ කඩා ගන්නෑ. විශේෂයෙන්ම සතිය කඩා ගන්නෑ කියලා මේ ලිග්ගල් තුන වගේ සද්ධාවයි සීලයයි හතියයි වැඩි කර ගැනීම සඳහා මේ අත්දැකීම උදක උපකාර කරගෙන ඉදිරියට සූදානම් මනසක් හදාගෙන භවනා කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ භාවනා මධ්‍යස්ථානයට පැමිණි පළමු වරයි මේ. මාගේ ගැටලුව ඉදිරිපත් කරමි. සක්මනේදී මගේ හිත මට පෙරටුව යන ආකාරය දකිමි. එසේ වන්නේ සක්මන් කරන විට පොළොවේයි හෝ ලනුපැදුරෙහි සිතෙහි ඡායාව පවතී ආලෝකයක් වශයෙන් මෙම ආලෝකය දවස පුරාම පවතී. මම සක්මනේදී එම ආලෝකය පිටුපස ගමන් කරන්නෙමි. එවිට මගේ ශරීරය ක්‍රියාවක් පමණක් බව දැනේ. මගේ සිත මට පෙරට කොට ගමන් කරයි. ඒ දෙස මගේ දැස යොමු කරගෙන ඊතා සැහැල්ලුවෙන් මමද ගමන් කරමි. බාහිර ලෝකයේ අරමුණු නොදැනියයි. මෙම ක්‍රියාවම පරයන්කයේ භාවනාවේදී ෂණයෙන්ම මා ඉදිරියේ සිත සිත සිටින්නාක් මෙන් පෙනේ. ඒ සිත හා එක් වී ටික වේලාවක් ගත වූ පසු බාහිරින් මිදුන සිත මට ආස්වාස ප්‍රස්වාසයවත් නොදැනියයි. නිින්ද යාමක්ද නොවේ. විනාඩි ගණනාවක් එසේ තිබී නිින්දෙන් පිබිදියාක් මෙන් සිහිය නිින්දෙන් පිබිදියාක් මෙන් නැවත සිහිය ලැබේ. ඒ ගත වූ කාලය තුල කිසිම හැඟීමක් දැනීමක් නොමැත. මේ ගැන වටහා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවනම අරමුණු වේවා. ওই වගේ අර විවේක ස්ථානකින් නැවත නැගිටිනකොට හැම වෙලාවෙම චංචලයක් කම්පනයක් අකුණක් ගැහුවා වගේ ගැස්සিলা වගේ නතර වෙනවා. නතර වුණාට පස්සේ තමයි දන්නේ දැන් දැනීමක් තියෙනවා මේ දැනීමට සාපේක්ෂව මෙතෙක් කළා දැනුමක් තිබිලා නැහැ කියලා. ඒ නොදැනීම වැටෙන්නේ දැනීමකට සාපේක්ෂව. ඒ නොදැනී ඉඳලා දැනීමකට එන එක තක්කු මුක්කක් කම්පනයක් අකුණු ගැහිල්ලක් වගේ තමයි සිද්ධ වෙන්නේ. ඒක ගොඩක් ආධුනිකයෙකුට වෙන වැඩක්. නමුත් මේක මේ ස්වභාවය මෙහෙම තමයි කියලා මේකට ලෑස්තිලා ගියොත් තමන්න තේරෙන්න පටන් ගන්නවා දැන් හිස්තන කිදලා එළියට එන තැන තේරෙනවා. හැබැයි හිස්තන්ට යන තැන තේරෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි මේක පරියන්කේ හතර සැරයක් වෙන්න ඇරලා හිස්තනේ නොදන්න තැනදලා ගොඩ එන තැන දන්නවා. දැනුම එන තැන අපි කියනවා සී එන තැන කියලා. ඔය හිස්තන්ට යන එකත් කවදාකවත් පෙරමග ලකුණු නැතුව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගොරෝසු තැන ඉඳලා සියුම් වේගනේ යනකොට මේ යන්න හදන්නේ හිස් තැනට මේ යන්න හදන්නේ නොදන්න තැනට කියලා යෝගාවචරයාගේ හිත පූර්ව ලක්ෂණ අඳුන ගන්න පටන් ගන්න වෙලාවක් තියෙනවා. පුබ්බ නිමිත්ත පුබ්බ කරණේ. අන්න ඒකෙන් යෝගාවචරය මේ නොදන්න ප්‍රදේශයේ මුලයි අගයි දෙක කොටු වෙනවා. අග දන්නවා මුලත් අහු වෙනවා. ඊට පස්සේ එනවලු අවස්ථාවක් නොදන්න වෙලාවෙදි දන්නව නොදන්නවා කියලා. ඒක සාමාන්‍යයෙන් නිින්ද ගියාට පස්සේ නිින්ද ගිය බව දන්නා වගේ අතාර්කික ප්‍රකාශය. අමුත් ඒක අදිමානසික தත්ත්වයක්. දන්න හැමදේම කක්ක කියලා හිතා ගන්න. දන්න හැමදේම කෙලස් කියලා හිතා ගන්න. දන්න හැමදේම මායයි කියලා හිතා ගන්න. ඒ නිසා නොදන්න දේ මායයට සාපේක්ෂව යමක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි අපිට මේ මායя කොච්චරක් අපි අල්ලලා තියෙනවද කියලා දන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර 14ක් විතර තියෙනවා අංගුත්තර නිකාය එකක නිපාතේ තනාරම්මනා වික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සරූපා වික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සවේදනා වික්කවේ කියලා හැම අරමුණක්ම කෙලියක්යක්ම උපදින්නේ මා ලකුණක් ඇතුළු ලකුණක් නැත්තම් කෙලෙස නමුත් ලකුණ නැතිලා දැනගන්න බෑනේ නිසා ලකුණකට සාපේක්ෂව දැනගන්න ලකුණක් නැහැ කියලා. නමුත් අපේ හිත ලකුණ නැති එකට බයයි. ලකුණට කැමතියි. සමහර හිත් ලකුණු නැති එකට කැමති ලකුණු වලට බය අරමුණු වලට බය. ඉතින් මේකත් අන්තිමට ඉතුරුන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපි මොනවක් නැති දෙයමයි නිවන කියලා හිතන නෑ. මොනවත් නැති දෙය ලැබුණට ඒකට ආස කරන්නෙත් නැතුව මොනවත් ඇති දෙය ලැබුණට ඒකට ද්වේෂ කරන්නෙත් නැතුව ওই දෙකටම සමහිතක වෙනකන් ඊට පස්සේ මේකේ තියෙන පොඩි පන්නරයක්. පන්නේට ලැබන්නේ ඉස්සෙල්ලා අන්නර නොදන්නා ශේෂ්ඨයේ gedara ගියා වගේ කියලා හිතා ගන්න කියනවා. හුරු පුරුදු තනක් වඩපත් කර ගන්න කියනවා. මෙලවදීම ලබන්න පුළුවන් නිවනක් විදියට සාවකාලික දෙයක් විදියට සකස් කරගෙන ඒකට ක්‍රමසා විදි හොයන්න කියනවා. අන්තිමට බලාවේ හැම හුස්මක් ඉවර වෙලා නොදන්න තැනට ගිහිල්ලා තමයි ඒක හුස්ම පටන් ගන්න. ආශාසි ඉවර වෙලා 100 100ක්ම නැතිලා යනවා. අන්න ඒක පන්නන එකට තමයි තණ්හාව කියන්නේ. ඒ ආශාසි ඉවර වෙන තැන හිස්තන බලන්නේ නැතුව පෙන්වන්න නැතුව මෝහා කරගෙන ඊගාටෙන් ප්‍රසවාසය පෙන්වන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඉතින් මේ වගේ දැක්කට පස්සේ සීතිවිලි දෙකක් මැද, තද්ද දෙකක් මැද, වේදනා දෙකක් මැද, ආශාස ප්‍රසවාස දෙක මැද හැම වෙලාවෙම නොදන්න තැනක් තියෙනවා. ඉතින් අන්තිමට බලනකොට සර්වඥාන්සික ප්‍රකාශයන්නේ මේ නොදන්න දේ 95%ටත් වැඩිය වැඩි. මේ දන්න කුණු හරපෙන් තමයි අපි කතන්දරේ ලියන්නේ. ඉතිහාසෙ ලියන්නේ. මේ ගෙත්තම් කරන්නේ. ප්‍රපංච කරන්නේ. ඒ නිසා නොදන්න පැත්ත දන්නවා නම් මේ අසුචිත් එක්ක සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක් වගේ අර දන්න ටික අල්ලගෙන නටන්න නැතිලා තියෙනවා. ඒ නිසා නොදන්න තැන පොඩ්ඩක් දුර අරගන්න. ඊට පස්සේ බලනකොට ඒක තමයි 100ට ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා 98ටත් වැඩි කියලා. මේ තියෙන මේ තීර දෙකට තමයි අපි මේ ඊටිෂා ක්‍රෝධ මාන කරගෙන හිතමනා පහදාන කතන්දර ගොතාගෙන වැල්වට ආරං කියාගෙන ප්‍රපංචකරණය කරන්නේ. නිසා නොදන්න දේ පොඩ්ඩක් තමන්ගේ හැබෑ නිවහන බවට පත් කරගෙන පුළුවන් තරම් වර්ධනය කරන්න පළවෙනි වටේ වශයෙන් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් මළුවේදී මම මුලදී වේගයෙන් සක්මන් කළා ටික වේලාවකින් වම දකුණ ලෙස සිතමින් සක්මන් කළා එවිට වේගය ක්‍රමානුකූලව අඩු අතර වම දකුණ ලෙස සිතෙන් කියන එක හරිම වදයක් ලෙසත් සංඛාරයක් ලෙසත් දැනීම නිසා එය නතර කළා. ඉන්පසු එක් පායක විලුඹ ඇඟිලි හා මුළු පයම ඉහළට එසවි ඉදිරියට ගෙන ගොස් තබනවා. ඒත් සමගම අනිත් පාදයට මේ ආකාරයෙන්ම යම් ක්‍රියාවක් දිගින් දිගටම සිදු වුණා. යම් තරමක වේගයකිනුයි සක්මන් කළේ. එසේම සාමින් වහන්ස දකුණු පාය පොළවේ වැදෙනවත් සමගම හිසේ දකුණු කන ආශ්‍රිතව දකුණු ප්‍රදේශයේ චලනය වීමක් වරහන් තුර නලියන ගතියක් දැනුණා. එසේම වම් පාය තබන විට හිසේ වම් කොටසත් මෙලෙස නලියන ගතිය දැනුණා. ස්වාමින් වහන්ස මෙලෙස දිගින් දිගටම සක්මන් කරන විට හිසේ දෙපසින් සිදූ එම චලනය ක්‍රමක්‍රමයෙන් නලලට එකතු වුණා. මේ පරයන්කේදී ආස්වාස ප්‍රාස්වාසයටත් වඩා වැඩියෙන් දැනෙනවා. එවිට මෙය අරමුණ ලෙස ගත් විට නැති වී ගොස් හදවතේ ගැස්ම විවිධ ස්ථානවල වරහන් තුල හිසේ යටිපතුලේ දැනෙනවා. මෙලෙස භාවනා කිරීම වැරදිද? මාහට අනුකම්පාවෙන් අවවාදයක් ලබා දෙනු මැනවි. ඊයේ හවස දේශනය පිළිබඳව අවසරයි ස්වාමින් වහන්ස මට දැනෙන හා වැටහෙන ආකාරයට සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන සහ ඒ සඳහා කළ යුතු මාර්ගයයි දේශනා කළේ. එය නම් වශයෙන් නොකියුවත් සිතේ සිදුවන කෙලෙස් හට ගැනීම හා නිරුද්ධ වීම පුදුමාකාරව විස්තර වුණා. මට හිතුනේ මගේ සිතේ සිදුවන දේ කියනවා වගේ. මොන භාවනාව කළත් කවුරුන් සමග කතා කළත් මම දන්නවා ඒ ඒ මොහොතේ මගේ සිතේ හටගන්න කෙලෙස්වල ස්වභාවය. ලෝභයක් හෝ ද්වේෂයක් යම් මොහොතක ආවත් එහි උස් පහත් ස්වභාවය ඇතුළත ඉන්න කල්යාණ මිත්‍රයා කතා කරලා කියනවා. ඒ හරිම පුදුමයි ස්වාමින් වහන්ස. එයා වෙලාවකට හොඳටම බනිනවා. ඒ මම ඇතුළතින් හදනවා කියලා ආව කෙලෙස් සිත ඉවත් වෙනකම් තර්ක විතර්ක සිදු වෙනවා. සමහර අවස්ථාවල එක දෙයක් ඔස්සේ යනවා නමුත් මේ භව සමහර අවස්ථාවල එක දෙයක් ඔස්සේ යනවා නමුත් තමා තුළින් තමාව දැක ගැනීමටත් ඉදිරියේදී කළ යුතු දේත් ඒ දේශනාවෙන් ඇත්තටම විස්තර වුණා. ස්වාමින් වහන්සේටත් මහා සංඝරත්නයටත් මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එහෙමනම් සංඝරත්නයට මට ස්තුති වෙනවා බුදුහාමුදුරන කොච්චර පිංචිත් දෙන්න ඕන. ඔක්කොම අතු කරලා තියලා කරබන අපවත්තුනා. කෙසේ නමුත් මෙදහරිය සඳහන් වෙනවා සඳහන් පිළිවෙල විචි දේවල් පිළිබඳව මෙන්න මෙහෙම කියන්න හිතෙනවා. මේ බලාන ඉන්නකොට කන් දෙපැත්තේ නලලේ දණිහේ එහෙ මේ කම්පන චංචල එනවයි කියන. නිකමට හිතන්නේ මේ කම්පන චංචල දිහා බලනවා ශරීරාංග දිහා නොබල කියලා. මේක කම්පනයක් චංචලයක් නලලෙද කණේද දෙපැත්තේද කකුලේද කියලා බලන එක බොළඳයි. දැන් උතින් ගියාට පස්සේ කියන්නේ මේ ශරීරයට සම්බන්ධ නැතුව මේකේ ස්වභාවය විතරක් බලන්න. ගතිය විතරක් බලන මේකේ භාවය බලන්න. කම්පන භාවය, කම්පන ස්වභාවය. එහෙම නැත්නම් චංචල භාවය, චංචල ස්වභාවය. මේක බලන්න බැරි වුණොත් අපි අර කෑලි වලට හේතු කරුවොත් මේ කන දෙපැත්ත මේ නලල මැද මේ ඔළුව මේ කියලා ඉතින් කතන්දර ගෙතෙනවා. භාව ලක්ෂණයට ගියොත් ස්වභාව ලක්ෂණයට ගියොත් ගතියට ගියොත් කදා කතන්දරයක් නැහැ. මොකද මේ භාව ලක්ෂණ අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉපදිච්ච දෙයක්. අපි ඉන්නකන් ඉඳලා අපි මැරුණාට පස්සේ තියෙන එකක්. ඕකට කතන්දර ගොතලා වැඩක් නැහැ. ඒ නිසා මේ භාව ලක්ෂණ වලට කිට්ටු කරනකන් ඔහොම යන්න භාවනාව. ඊට පස්සේ මේක දිහා සමස්තයක් වශයෙන් බලන්න. හේතු කරන්න එපා. මේ කන මේ නාසය කියලා. ඊට පස්සේ දේශනාව ගැනත් මේ සංයෝජන වලට හේතු කරන්න එපා. සංයෝජන එක ක්‍රමයක්. තව ක්‍රම තියෙනවා. ආසේ ඥාන, අනුසේ ඥාන, ගති. එතනින් ගියාම ඕග යෝග මේ සාසනේ විස්තර කරන්න පුළුවන් දේශනා විලාස ලක්ෂයක් තියෙනවා. අපි තේරුම් ගන්න අපි දන්න ක්‍රම. මේක වෙනම දැනමත ඒකට පටු කරන්න බෑ. ඒ නිසා ওই තේරන ක්‍රමේ එනකොට අතෙන් මෙතන ලේබල් අලවන්න ගියොත් අර අනවශ්‍ය වෙලාවෙ මෙනෙහි කිරීම වෙහසක් කියලා මුලින් සඳහන් කළා තියෙනවා. බබා නිින්ද යාගෙන එනකොට නැලවිලි කවි නැතර කර නැත්තම් බබාට හිතෙනවා නැලවිලි කවි කියන කාට බයින්ද හිතෙනවා. මට නිදාගන්න ලොකෝ නතර කරපන් ඔය ගෝරනාඩු කියලා කියන්නේ හිතෙනවනේ. ඔය පොඩි කාට තේරෙන්නේ නැහැ නැත්තම් ඔය කියයි. නැලවිලි කවි කියනකොට නිින්ද යාගෙන එනකොට නැලවිලි කවි නතර කරන්න. නතර කරන්නේ මේක රේඩියෝ එකක් දාලා තියලා ගියාම අම්මා රේඩියෝ එකේ ඉන්න පරට්ටියන්ට තේරෙනවා බබා හදාගත්තා ඊයේ. ඉතින් ඒක ගෝරනාඩු නගනවා. අර පොඩි එකා කුණු අරපෙන් බැන බැන තමයි බුදියන්නේ. ඒ වගේ තමයි අනවශ්‍ය වෙලාවට මෙනෙහි කරන්නත් එපා. අනවශ්‍ය වෙලාවේ කය ශාරීරික කම්පන චංචල දැනෙනකොට මේ කන මේ කට මේ බඩ නාසය කියන කෑලි දාන්නත් එපා. සමස්තය දිහා බලන්න. ප්‍රතිපදාව දියුණු වෙන බව තේරුම් ගන්න. එතකොට අපි දැනුමට සීම දාන්නේ එතකොට තේරෙනවා අපි මේ දන්න ටිකමයි අපේ දැනුමට සීමා දාලා නම් දාලා ලේබල් දාලා කක්ක කරන්නේ. නම දාපු ගමන් ඕනම වස්තුවක් කෙලසෙනවා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා සර්වඥාන්සේ සඳහන් කරලා නම දාන්නේ මට අයිතිය බුද්ධිය සින්න කරගන්න. ඒක දිහා බලන්න ලේබල් කරන්නේ නැතුව අසීමිත දැනුමක් තියෙන. සර්වඥතා ඥානෙ තියෙන. ඒක නිසා නැලවි කවි නතර කරන්න ඉගෙන ගන්න. කම්පන චංචලේනොට කටබඩ නාසය කියලා දැක්කන්න යන්නත් එපා. ධර්මයේ තේරෙනකොට ඔක සංයෝජන ධර්ම ආරා විතරක්ම නෙවෙයි තේරෙන ගොඩාක් ක්‍රම තියෙනවා. අන්නේ පුලුල් භාවය ඇති කරගන්න කියලා මම මේ දොස් කියනවා නෙවෙයි. මේ තියෙන తত্ত্বය තව සීමා මරියාදාවල් වලින් තොරව දියුණු වෙන්න මම මේ කතා කරන්නේ. ඒ තේරුම් ගනී කියලා මම හිතාන අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. පින්වත් ගරු ලොකු ස්වාමින් වහන්සේ මට මෙහි පැමිණි පැමිණ දින දෙකක් ගතවන තුරුම ආනාපානය කළ නොහැකි විය. කවුරුන් හෝ මා තල්ලු කරන වාසේ දැනි නිින්දෙන් අවදිවන්නාසේ දැනුනි. නිින්ද යනවා මෙන් දැනුනි. ඊයේ සවස් භාගයේදී පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් සිහි කරද්දී එසේ නොවුනි. දිගටම භාවනා කරන විට මා ඔරුවක යන්නාසේ පැද්දෙන්නට විය. මම හොඳින් සතිය පවත්වාගෙන ගියෙමි. පැය කාලක් හෝ ඊට වැඩි වේලාවකට පසු මට හුස්ම නොදැනී ගියේය. මම හොඳින් බලා සිටියෙමි. හුස්ම ඊටාම සෙමින් සෙමින් නොදැනී ගියේය. ටික වේලාවකින් නැවත සෙමින් සෙමින් කවුරුන් හෝ ඇතුල් වන්නාසේ හුස්ම දැනුනි. රාත්‍රියේදී මම ආනාපානය වඩද්දී වම් පාදයේ ඊතා තද ගතියකුත් වම් උකුල පෙදෙස තදින් වේදන වම් උකුල පෙදෙසේ තදින් වේදනාවක් ඇති වී ක්‍රමයෙන් නොදැනී ගියේය. ඊතා සුන්දර වන පෙදෙසක් දැర్శණය විය. අහසත් පෙනුනි. ක්‍රමයෙන් අහස නොපැනී ගියේය. මා පහතට නැමී යන බවක් දැනුනි. අත්පා ගල් වී ගියාසේ දැනුනි. කිසිම වේදනාවක් දැනුනේ නැත. දිකට දිකටම මෙසේ සිටියෙමි. ඔබ වහන්සේ පැවසූ පරිදි කිසිත් නොකර බලා සිටියෙමි. මට මම මිය ගියාක්සේ දැනුනි. මා කිසිත් නොකරන බවත් මට කිසිත් නොකල හැකි බවත් වැටහුණි. බයිසිකල් රෝදයකට හුලං ගසන්නාක් මෙන් හුස්ම වැටෙනවා නැතහොත් ඇතුල්වනවා පිටවනවා දැනුනි. මට එම ඉරියව්වේ පසුදා පහන්වන තුරුම සිටිය හැකි බවක් දැනුනි. මම කියා කෙනෙක් නැති බවක් දැනුනි. ගරු ස්වාමින් වහන්ස මට භාවනාව ආනාපානය දැනෙන්නේ බඩ පිම්බීම හැකිලිම ලෙසයි. මම අත්විඳි දේ ගැන කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. මේ භවයේදීම නිවනටපත් වේවා. ත්වන් සරණයි. මේක අර මුලින්ම ලියලා තිනවා දව පළවෙනි දවස් දෙකේ ආනාපාන කරගන්න බැරිුණයි කියලා. ඒකෝ නිර්වායු ශෝෂණය තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනා කරන්න ගියාම හුස්ම ගන්න මතක නැති වෙනවා. ආනාපාන සතිය නෙවෙයි නැතිලා තියෙන දවස් දෙකක් ආනාපානෙ නැති වුණාලු. මට ඒකට උම්ම ගන්න බැරුව යනවා. පයින් සක්මන් කරන්න ගියාම පයින් ඇවිද ගන්න තේරෙන්නේ නැතු වෙනවා. භාවනා කරන්න ගියාම හුස්ම ගන්න හැටි මතක නැති වෙනවා. පුදුමාකාර සෙල්ලමක් තියෙන මේ රංගපෑමක හැටි. ඉතින් ওই කට්ටිය එනවා තමාට 12ට විතර උඩහට දාන කට්ටිය මම ඉන්න වෙලාවට අද නම් නැහැ නේ මං හිටියේ. ඉතින් ආපුවම මං අහනවා මේ භාවනා කරන කවුරු හරි ඉන්නවද කියලා. කවුරක්වත් නැහැ. එතකොට මේ ආනාපානි කරන්නේද කවුරු හරි ඉන්නවද කියලා අහනවා. ඉතින් හැයින ගණක් අත උස්සනවා. මොකද මේ ආනාපානි කරන්නේ හුස්ම ගන්නෑ. නෑ නෑ ගන්න හුස්ම ගන්න මං කිය ආනපන සතිය කරන්නේ නෑ මං කිය සතිය මං කිව්වේ නෑනේ ආනපානෙවත් කරන්නේ නෑ කියනවා ඒක නිසා මොනම දෙයක්වත් කරන්න ගියොත් කරන්න බෑ බල්ලන්ට හැතැම්ම නැතුව කොච්චරද ඇවිදින්න පුළුවන් හැතැම්ම ගණන් ගණන් කරන්න ගියොත් ඉවරයි සක්මන් කරන්න ගියොත් එමේ හිටගෙන දින්න ඕනේ කෙලින් ඉන්න ඕනද හිමීට යනද හයියෙන් යනද මේ බල්ලන්ට හැතැම්ම නා වගේ ඇවිදිනකොට ගාණක් නැහැ සක්මන් කරන්න ගිය ගමන් බලන දුර කොච්චරද ළඟ කොච්චරද බයිලා කතා. බයිලා කතා. ඒ නිසා ඔච්චර තමයි භාවනාව. මුල්දවත් දිගේ භාව හුස්ම ගන්න නැතුව හිටියා කියලා කිව්වනම් මේ ලිලාමණීට වච්ච කචල් නිදාගෙන ගෙනියන්න වෙනවා ඔක්සිජන් ගෙනත් දාන්න වෙනවා ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න වෙනවා ඒ නැත්තම් නිර්වායු ශෝෂණය කරන්න වෙනවා. හිතට ගන්න සැර මේ භාවනා කරනවා කිව්වහම හිතට ගන්න හැටි. විනෝදාංශයට වෙන්න දෙන්න. අන්තිම වෙනකොට ෂෝක් එක තියෙන්නේ. හුස්ම අපි ගත්තේ නැතුවට එයා ගන්නවා. බය වෙන්න එපා. ඒකේ වගකීම පුද්ගලිකව ගන්න එපා. ඒ අපි ඉපදෙනකොටම හුස්ම කෝටි 13ක් දීලා පිටක් කරලු ඉවන්නේ. ඒක අවුරුදු 100ක් කැපෙන්න ඇති අවුරුදු 100ක් ආවුස තියෙනවා. ඒක හයියෙන් ගත්තොත් ගාලා අවුරුදු 80ෙන් මැරෙනවා. ඒ හිමීට හුස්ම ගත්තොත් 120ක් ඉන්නවා. ඉතින් අවුරුදු 120ක් ඉන්න පුළුවන් මේ හුස්ම කෝටි 13න් කොච්චර කෝටි ගණක් කරන් තියනවද කියලාවත් අපි දන්නේ තව කෝටි කීයක් තියනවද කියලා දන්නේ ඔන්න ජෝර්ජ් බුෂ්කා රුපියල් කීයක් තියනවද කියලා නම් දන්නව ඇති. නන්දමාලිගේ පපුවේ සයිස් එක කීයද ඇහුවොත් දන්නවා. ඕනේ කුණු හරිපයක් ඕන කෙනෙක් අහන්න දන්නවා මේ තමන් හුස්ම කෝටි කීයක් කරන් තියෙන කෙනකවත් දන්න. ඒ තරම්ම තමන් ගැන කරුණාවක් නැති අම්මන තක తీරු මරි මෝඩ જાතියක් එක හුස්මක් දෙකක් බලන්න ඒක නෝ හුස්මත් නැහැ කිය මම නිකන් විහිළුවක් කරන්නේ මම මටත් දැන් නිින්ද යගෙන එන වෙලාව කියලා ඉතින් ඒක නිසා කරුණා කරලා මේ භාවනා කරන්න කියලා අංගින්න ඕන ගමක් නැහැ බුදුරජාණන් අපිට කරන්න බැරි මොකක්වත් කියලා නැහැ ගන්න හුස්ම දිහා බලන්න කිව්වහම මොකක්ද ඕකේ තියෙන අමාරුව ඇවිදින ඇවිදින දේ දිහා බලන්න පිටි දේවල් පේනවනම් කියන්නේ එච්චරයි. ඇවිදින්න බෑ කියලා හෝ හුස්ම ගන්න බෑ කියලා දෙයක් ඇත්තේ නැහැනේ. අන්නේ ඇතිදී ඇති හැටියට කියන එක ආර්ය ව්‍යවහාරයක් කියලා කියන්නේ ඒකයි. අපිට මේ ඇතිදී ඇති හැටියට මොනම දායකව කවම දායකක් කියන්නේ. කිව්වොත් අතිශෝක්තිය. ඉතින් එහෙම නැතුව අපි මේ විදිහට සරල භාෂාවෙන් කතා කරන්න ඉගෙන ගනිමු කොච්චර සහැල්ලුවක් එනවද. ඒ නිසා මේ මේ වාක්‍ය විතරයි මට ඇහුනේ. ඊට පස්සේ හරි ඇහුටම නෑ මොකද මට නිය හුම්ම ගන්න බැරුව වගේ ගියා මේ තවත් දෙකක්ම හුස්ම ගන්න බැරුව ගියා කිව්වා. කිව්වට පස්සේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? සායනස මේ 13 වෙනි එක තව 19ක් විතර තියෙනවා. ඉතින් ඒ නිසා අපි තීන්දුවක් කරන්න වෙනවා. මොකද මේ පටන් ගන්නකොට විනාඩි 20ක පමාවක් වුණා මගෙන්. එතකොට අපිට විනාඩි 35ක් තියෙනවා තව සක්මන් භාවනාව කරන්න. ඉතින් ඒ නිසා අපි තුනක් විතර තව කියමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වණයට පැමිණියේ පළමු වන වරටයි පර්යංක භාවනාව මම භාවනාවට ඉඳගෙන දැන් මම මෙතන ඉඳගෙන සිටිමි යනුවෙන් කය දෙස බලා විනාඩි කීපයක් ගත කර ආනාපාන දෙස බලන්නට පටන් ගතිමි ටික වේලාවකින් ආනාපානය නාසයේ අග වැඩි ඇතුල්වන බවත් උඩුතලයේ වැඩි පිටවන බවත් හඳුනා ගතිමි සුළු වේලාවකදී සිත විසිරෙයි. සිත විසිරුණු බව දැනුන විට නැවත ආනාපාණයට ගෙන එයි. සක්මන් භාවනාව මම සක්මන මුලට ගොස් සිටගෙන විනාඩි කීපයක් අය දෙස බලා සිට ඉන්පසු කීප විටක් සක්මනේ වේගයෙන් ගමන් කරයි. ඉන්පසු වම දකුණ වශයෙන් බලමින් සක්මන් කරන විට වැලි මළුවේ වැලිවල මෙලෙක් ගතියත් වැලිමලුවේ පස් මතු වී ඇති තැන්වලදී පොළවේ තද ගතියත් කකුලේ මෙලෙක් ගතියත් දැනේ. සක්මනේදී පාදයේ විලුඹ පළමුව ස්පර්ශ වී පසුව ඇඟිලි ස්පර්ශ වන බව දැනේ. සක්මනේදී පර්යංකයේදී මෙන් ඉක්මනින් සිත විසිරෙන ගතියක් නොදැනේ. මම මෙසේ භාවනාව කරගෙන යාම නිවැරදිදැයි පහදා දෙනසේක්වා. ගෞරවනීය ස්වාමින් වහන්සේට වහා වහා නිර්වාණය අවබෝධ වේවා. ඔය මේ දවසින් දවස පරියන්කෙන් පරියන්කේ සක්මණේ සක්මණ ටික ටික ටික ටික සතිය අල්ලන හැටි තේරුම් ගන්න. එතකොට ඇතිදී ඇති හැටියට පේනවා. ඒක වාර්තා කෙරුවට පස්සේ ඒක සාක්ෂාත් කරන වෙන්නේ නැත්නම් පන්නරේ හිටිනවා. ඒ නිසා ඔය විදිහට තව දිගට කරන්න ගන්නකොට ওই ප්‍රශ්න අහන ගතිය සැකත් නැති වෙලා Tamanටම වැටෙයි. මේ වෙලාවේ එහෙම වෙයි කියන විශ්වාසය දීලා අපි යනවා ඉස්සරහට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත සමාධිමත් වීමට පෙර අවස්ථාවලදී පසු අවස්ථාවලදීත් නිින්ද නිසා භාවනාවට බාධාවක් ඇත. භාවනාව ඉදිරියට ගෙන යාමට උපකාර කරන සේක්වා ඔබ වහන්සේට නිරෝගී සුවයම වේවා. මේක ඇත්තටම සක්මණේදී ඉන්නේ නැති ප්‍රශ්නයක් නිසා සක්මණේ විස්තර ටිකක් දෙන්න. එතකොට දැනගන්න පුළුවන්. අනිත් එක මේ මේ නිින්ද යෑමට සමාධිය සම්බන්ධ කරලා කතා කරලා තියෙන සමාධිය පැත්තකට දාලා බලන්න. මේ නිින්ද යන්නේ ඉස්සලා හෝ පස්සේ ආනාපානිය හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව අහුවෙනවාද කියලා නැත්නම් සතිය තියනවාද කියලා. ඒ නිසා සතියට සාපේක්ෂව බලන්න ඕනේ නිදිමත උිට සම්පූර්ණ වෙනස් කතාවක් එයි. ඒ නිසා ඉඳගත්ත ගමන් හෝ ඉඳගෙන ඉන්න බව තේරුණාද? ආනාපානිය වැටුණාද? ඊට සාපේක්ෂව මේ වැටෙන්නේ ඉන්න බව හෝ ආනාපාන සාපේක්ෂව නිඳ කතා කරන්න බලන්න උත්සාහ කරන්න. ওই ප්‍රශ්නේ ওই කියන තරම් නපුරු එකක් නෙවෙයි. තමයි හොඳ සුබ පණිවිඩයක් වෙන්න ඇති මේක ඇත්තේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මූල කර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ පිම්බීම හැකිලීමයි පිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කළමි පිම්බෙන විට කෙටියටද දිගටද උණුසුම්වද කැඩි කැඩි යන ආකාරයේද වැටහුණි හැකිලීම සීතලටද සියුම්ව සැහැල්ලුවෙන් බැහැගෙන යන බව වැටහුණි පිම්බීම හැකිලීම දෙක අතරේ පවතින හිඩැස අවකාශය හඳුනාගත හැකිය විනාඩි 5ක් පමණ ගිය විට පිම්බීම හැකිලිම වෙන්කර හඳුනාගත නොහැකිසේ පිම්බීම හැකිලිම සමානව වැටහි සියුම් වී කුඩා වී නොදැනියයි. අවකාශයේ පමණක් ඉතිරි වේ. මේ වෙලාවේදී ශරීරයේ පුරාම නලියන ඉදිකටු තුඩු වලින් අනින්නා වැනි සියුම් කුඩා වේදනා මතුවී එයි. සිතේ මතුවී ආ විවිධාකාර රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි තිබියදී පිම්බීම හැකිලිම කරගෙන ගියමි. රාගාදී සිතුවිලි යටපත් වී පිම්බීම හැකිලිම දිගටම කරගෙන යා හැකි විය. වරහන් තුල සිතුවිලි වලින් කරදර නොවිය. සමහර පර්යංකවලදී දරුණු වේදනා මතුවිය. වරහන් තුල කියතකින් ඉරන්නා වගේ, කපන්නා වගේ වේදනාවක් යයි දිගටම මෙනෙහි කළෙමි. වේදනාව වැඩි විය. තව තව මෙනෙහි කරන විට විනාඩි 7ක් පමණ ගිය විට වේදනාව විසිරී පැතිරී වේදනාවේ ගොරෝසු බව අඩු වී සියුම්ව නැති වී ගියා. වේදනාව දැනුණු තැන සැහැල්ලුවක් දැනුනි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. මේකේ දීලා තියෙනවා අර හිතවිලි රාග හිතවිලි ද්වේෂ හිතවිලි තියෙනවා. ඒතිෙදී ආනපාන කෙරුවොත් හිතවිලි වලින් අපිට එන කරදර නැති වෙනවා කියලා. ඇත්ත වශයෙන් කියලා තියෙන්නේ අපි හිතවිලි වලට කරදර කෙරුවොත් හිතවිලි අපිට කරදර කරනවා. අපි හිතවිලි වලට කරදර නොකර මූල කර්මස්ථානයේ ඇසුරු කෙරුවොත් අපි හිතවිලි වලට කරදර කරන්නේ නැත්නම් හිතවිලි අපිට කරදර කරන්නේ නැහැ. ඒ නිසා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. මතක තියාගන්න දෙකක් තියෙනකොට වැඩියෙන් අවධානය දෙන්න ඕනේ කෙලස් අඩුවකට. පුළුවන් තරම් බලන්න හිතවිලි තිබුණා කමන්නේ ඉඳගෙන ඉන්න බව දන්නවනම්. හිතවිලි තිබුණා කමන්නේ මට ආස්වාසිය බලන්න පුළුවන් නම් හිතවිලි නැති වෙලාවේ ආස්වාසේ පල්සසේ බලනට වැඩිය හිතවිලි අස්සෙන් හිතවිලි විනිවිදලා ආස්වාසේ ප්‍රසවාසේ බලන එක ලොකු විපස්සනාවක්. ඒ වගේම තමයි වේදනාව. ඒ වගේම තමයි ශබ්දා. ඒ අපි කවදාකවත් ශබ්ද අපිට කරදර කරන්නේ අපි මේ අපේ වැඩේ පැත්තක දාලා අපි ශබ්ද වලට කරදර කරනවා. ඒකෝට ශබ්ද කරදරයි. මේක ශබ්දයක්වත් අපිට කරදර කරන්නේ මේ යන්නේ. මේ කොහොද යන එකක් දාගන්න. අන්තිම හිතවිලි කරදර වෙලාවට එන ශබ්ද අපිට කරදර කරන්නේ නැහැ. සද්ද කරදර කරනලාට එන හිතේ කරදර කරන්නත් නැහැ. ඉතින් මේව එක එක එක එක දාගත්තාම බලන්න අපි වට කරදර කරන්නේ නැතුව ඉන්න දන්නවනම් අපි වට කරදර කරන්නේ නැහැ කියන අපි නිතරම මූල කර්මස්ථානයේ සරණ යනවා. මේ කරදර හරහා මූල කර්මස්ථානේ බලනවා. කිසිම කෙනෙක් ඉන්නේ කරදර කරා. පුදුම පුදුම හිස්තනක් විතර තියෙන්නේ. ඉතින් ඒ නිසා හිතේට උඩ කරපු වැඩේ වගේම වේදනාව වලටත් කරන්න පුරුදු වේවා කියලා අපි නතර කරනවා. අපේ ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙල.